දුර්වල ස්ථාන එකක් එකක් පෙන්නමින් ඒ දුර්වල ස්ථාන අනුව මේ එක්ක ගැටේ තද වෙන හැටි එහෙම නැත්නම් ගැටේ ලියන හැටි පෙන්ලා දෙනවා. ඒ අනුව අපි අද මේ ඉදිරිපත් කරගත්තේ 12 වෙනි කාරණාව ඒ අනුව. ඒකෙදී සර්වචනංශේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ කෙනෙකුට ඇති වෙන තාක් දුක් ඇති වෙන්නේ ඉංජිත කියන වචනේ. ඉංජිත පච්චා කියලා කියන්නේ සමාන වචනිකොත් ඉංජිත ඉංජිත ඛණ්ඩන චංචල කම්පන කියලා වගේ වචන ටිකක් තියෙනවා. ඉංජිත කියලා කියන්නේ සැලෙනවා කියන එක. ඛණ්ඩන කියන්නේ ස්පන්දනය වෙනවා, කම්පණය වෙනවා, චලනය වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දුක තියෙන තැනක ස්පන්දන කම්පන චංචල සැලෙන ගති තියෙනවා. දුක නැති තැනක ඒ වෙනුවට පස්සද්ධිය තියෙනවා කියලා. ඒ වෙනුවට තැම්පත් ගතිය තියෙනවා. ඒක <clears throat> එක පැත්තකින් දුක ඇති වෙන්න හේතුව මේ ඉන්ජරමයි. මේ කම්පන චංචලමයි. ඒ නිසා යම් තැනක එවැනි <clears throat> කම්පන චංචල නැත්තම් එතන දුකක් නැහැ. ඉතින් මේක දාර්ශනිකව බලනකොට එච්චර අපි දැනගන්න තියෙන්නේ. නමුත් භාවනාවට අපි මේක සම්බන්ධ කරගන්න හැටි. එහෙම නැත්නම් අපි මේ ගැඹුරු මේ වචන දෙක තුනක විස්තර කරන දේ විස්තර වශයෙන් දැනගන්න හැටි බැලුවොත් ඒ සඳහා මේ සූත්‍රයේ කියන කාරණාව විග්‍රහ වෙන අනිකුත් සූත්‍ර සාධක ඉදිරිපත් කර ගන්න වෙනවා. එතකොට මේකට ලොකු අටුවාවක් ලොකු අර්ථකථනයක් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් අද අපිට ලැබිලා තියෙන කාලේ හැටියට මම කැමති මේ යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං ඉංජිත පච්චයාති කියන යම් ලෝකයේ මේ දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල හටගෙන තියෙන්නේ මේ සලීම් නිසායි කියන කතාවට වෙනම සූත්‍රයක් සතර දේශනා කරනවා ආනෙන්ජ සප්පාය සූත්‍රය කියලා. යහනෙන්ජ සප්පාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් දීර්ඝ සූත්‍රයක්. ඒකේ පෙන්නනවා කොහොමද කෙලෙස් බහුලව කෙනා සැලෙන හැටි. කෙලෙස් වල අඩුවීම වෙනකොට දුක අඩුවීම වෙනකොට සැලීම් ප්‍රමාණය අඩු වෙන හැටි. තලතුණා වෙන හැටිත් තලතුණා කියන වචන අපි සාමාන්‍ය ඉදින්දා විවහාර කරන වචනයක්. මොකද භවනානුකූල තලතුණාවෙන් භාවයකට එන හැටිත් ඊටාම ලස්සනට එහෙම නැත්නම් පැය ගාණක් අපහපා රස විඳින්න පුළුවන් දීර්ඝ සූත්‍රයක් මාර්ගයෙන් විතර පාලා තියෙනවා. ඉතින් ඒ සඳහා කාට හරි දීර්ඝ වශයෙන් රස විඳින්න ඕන නම් ඒ ආනෙන්ජ සප්පාය සූත්‍රය අනුව දේශනා කරලා කරපු ඒ වෙනුවෙන්ම ඒ සූත්‍රේ පමණක් මුල් කරගෙන කරපු භාවනා වැඩමුළු දෙකක විතර නිසන්වණිති කරලාද භාවනා වැඩමුළු දෙකක විතර විස්තර දැනට වාර්තා වෙලා තියෙනවා. ඉතින් කාටද අවශ්‍ය නම් විවේකී වේග ගැන බලලා ඒකෙන් අස්තර විස්තර විස්තර විභාග තේරුම් ගන්න පුළුවන්. නමුත් අද දවසේ ධර්මාතුකාට අදාළ සාරාංශය වශයෙන් ගත්තොත් ਸਰවචනංශයෙන් පෙන්නනවා මේ අපි මෙලෝ වශයෙන් අපි විඳින මේ ධිට ධම්ම කාමේ. මේ තමයි ඇහ කන දිවනාශය කය කියන මේ ඉඳුරන් පෙනවීම සඳහා අපි කාමයේ කියලා ගත්තොත් ඒ dithu දැමියේ මේ ජීවිතේ මගේ දැන් මේ වෙලාවේ ඉඳුරන් පෙනවීම සඳහා මම කරන කටයුතු නැත්නම් ඒ සඳහා අපි ගන්න වෙහෙස කාමයේ සඳහා ගන්න වෙහෙසක් කියලා කියනවා. ඉතින් අපි යම් වෙලාවක ඒ වර්තමාන වශයෙන් දැන් මම සෑහෙන සතුටු තැනකට ආවේ නැත්නම් මට ඇති වෙන රූප ඇති වෙනවා කියන තර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි පොහසත් වුණාට පස්සේ එයාට හිතෙනවා මේ සැප මෙතන විතරක් නෙවෙයි යන යන තැන තියෙනවනම් හොඳයි මේ දැන් විතරක් නෙවෙයි යන යන කාලයට ඉස්සරහටත් ලැබුණොත් හොඳයි කියලා. ඒ නිසා කර්මේ සහ කර්මඵලයේ අදහන ඇත්තෝ මේ ditta ධම්ම කාමය සම්ප්‍රායික කාමයේ වශයෙන් ලබනාත්මෙත් මේ වගේම සැපසහිත තැනක ඉපදින්න විවිධාකාර උපදි සංඛ්‍යාත පුණ්‍ය කර්ම කරනවා. ඒ දෙකේදිම බලාපොරොත්තු වෙන්නේ ඒ කටයුතු වලින් කාමෙමයි. ඉතින් ඒ විදිහට ditta ධම්මිකා කාම සම්ප්‍රායිකා කාම කියලා දෙකක් සාමාන්‍ය ආගමික ජීවිතයක් ගත කරන කෙනාගේ පෘථග්ජනව ඉන්නකොට කර්මేశා කර්මඵල ඇදහිම අනුව සිද්ධ වෙනවා. ඒ නිසා අනිතරෝම බලන්නේ Tamange ඉඳුරම් පෙනවීම සඳහා ඒ වගේම මේ මේ වෙලාවේ යම් ප්‍රයෝගයකින් යම් ව්‍යාපාරකින් යම් ක්‍රමයකින් ඒ ඉඳුරම් පෙනවීම යම් ප්‍රමාණයකට සාර්ථක වුණා නම් ඒක ලබනාත්මකවට ලැබෙන්න අපි විවිධ විදියට කටයුතු කරනවා. මේ දෙකම බුද්ධ වචනේ සඳහන් කරලා තියෙන්නේ යේච ධිත දමිකා කාම යේච සම්පරායිකා කාම. ඉතින් අපි ඒ කාමයේ සඳහා මේ මොහොතේ හිත මෙහෙवला වචනය මෙහෙवला කය මෙහෙवला කටයුතු කරනවා ඒ කටයුතු කරපු දේවල් වල ඇබ්බැහිය පුරුද්ද ගඳ ඒ කායික වැඩ නොකරත් tempat වෙන ගතියක් තියෙනවා වචන කතා නොකරත් tempat වෙන ගතියක් තියෙනවා හිතේ ඉතින් ඒ වෙලාවට කාමයේ සඳහා නොහිතුවත් තැම්පත් වෙන ගතියක් තියෙනවා. ඒක කාමයේ සඳහා උනන්දු මනසක් ඇති කෙනෙකුට වැටහෙන්නේ නැහැ. එයාට ඒව මතු වුණත් පේන්නේ ඒක මට තවත් ජයග්‍රහණ ලබන්න, ලාභ සත්කාර ලබන්න, සම්මාන සිලෝක ලබන්න උදව්වක් කියලා. ඉතින් ඒවත් වඩමින් කාමශපත් වඩමින් ගත කරනවා. නමුත් මේ කර්මේශා කර්මඵලය කම්මසගත ඥාන සම්මාදිට්ඨි කියන සම්මාදිට්ඨියට වැටිච්ච කෙනාට සම්දිස්ථානයක් මතුවෙනවා. මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියේ ඉඳලා ඉදිරියක් කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය හොඳයි වඩා හොඳ එක මොකද්ද කියලා බලපුවාම ඊගාට තියෙනවා සමත සම්මාදිට්ඨිය කියලා එකක් එහෙම නැත්නම් භාවනා කරන එක භාවනා කිරීමෙන් ලබන සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙකුට සමත සම්මාදිට්ඨියට යන්න වෙනවනම් එයාට මේ කාම ලෝකේ අතාරින්න වෙනවා. ඒ කාම ලෝකේ අතාරපු කෙනා ඊටාත්ම අපහසුවේ ලොකු ප්‍රයත්නයකින් ලොකු පරිත්‍යාගයකින් මේ වර්තමාන ඉදරම් පිනවීමේ කාම වස්තු වස්තුකාම අතහරින. ඒ වගේම අපි හිතමු යා භාවනා ලෝකෙම ගැන හිතලා අනාගතයේ සැප පිණිස භාවනා කරනවත් නෙවෙයි එක්ක නිවන සඳහාම භාවනා කරනවා. ඒ වගේ දෙයක් හිතුව නැත්නම් ධානයක් සඳහා භාවනා කරනවා කිය. එතකොට යා අර සමත භාවනාවකට වරණිගත වෙනකොට දුක්ඛ මූලගත වෙනකොට ශූන්‍යාකාරයකට ගත වෙනකොට ඒ සම්ප්‍රායික කාමයේ පිළිබඳ තියෙන අදහසත් අතහරින්න. එහෙම අතහැරලා ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයක සිල් අරගෙන කමඨහනක් අරගෙන විවේක ස්ථානයක වාඩි වුණාට පස්සේ තමයි යාර තේරෙන්නේ මේ සම්ප්‍රායික කාමය සහ ditthධමික කාමය අතහැරියට හිතේ මොනම වෙනසක්වත් වෙලා නැහැ අර gedara ඉන්නවටත් වඩා ඒ කාම සංඥා වලින් කරදර වෙන්න පටන් ගන්නවා. එදා තමයි ඉස්ලාම දැනගන්නේ අර ඇබ්බැහිය නිසා කාමයේ අතහැරියට කාම සංඥාව වඩෙනවා කියලා. ඒක කියනවා වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන් අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි වස්තු වස්තුකාමයේ ඇති කරන කාම වස්තුන්ගෙන් වෙන් වුණාට වෙන් වෙලා මේ විවේකී ලබන්න කිය වෙලාවක ඒ හුදකලාව ලබන්න කිය වෙලාවක තමයි තේරෙන්නේ කාම ක්ලේශකාම දෙතරතර ඉන්නවටත් වඩා නැගලා එනවා. එදාට ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ditta dhammika kama සංඥා සම්පරායිකා කාම සංඥා කියලා. කාමයාගේ සංඥා දිගටම ඒ පුද්ගලයා නොසිතූ ආකාරයකට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා අර ගීකේ අතහැරලා අරණ්‍යගත වෙලා උක්කමූලගත වෙලා ශූන්‍යගතගත වෙලා සමාධියක් අපේක්ෂා කරන එකනට ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. GestureDetector වල තුන තුන තරම් අර අතහැරලා ආපු දුවා දරුවන් ගැන අතහැරලා ආපු චංචල නිචල වස්තු ගැන සංඥාවල් වලින් හිත පිරෙන්න පටන් ගන්නවා. මේ නිසා එයාගේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ දෙන කරදර හතර ආකාරයකට මේ සූත්‍රයේ මේ ආනන්ද සප්පයි සූත්‍රයේ ditta dhammika kama samparayika kama ditta dhammika kama sanya samparayika kama sanya කියලා හතරකට විස්තර කරනවා. නම් හතර විතරයි ඒකේ තියෙන්නේ. බුදුන්ස කියනවා මේක මාර දෙයියක් කියලා. මේක මායාගේ ශේස්ත්‍රය කියලා. යම් කිසි කෙනෙක් ඒ කාමය වර්තමාන වශයෙන් හෝ ලබනාත්ම වශයෙන් හිතනවනම් එහෙම නැත්නම් ඒ පිළිබඳව සංඥා හිතේ මතක සටහන් හිතේ ඒව පිළිබඳ සැලසුම් හිතේ වැඩ කරනවනම් තාම ජීවත් වෙන්නේ සුද්ධ <clears throat> මාර දෙයියන් මාරසේවිතං ඒක මායාගේ මේ මායя ඇසුරු කරන යාගේ හිත උදේ සවස දිගටම ඒ හැම හිතවිල්ලකම කෙලස් තියෙනවා මායя ඉන්නවා මාර නිවාපං මේ මායя ඉන්න තැන ඒ වගේම මායගේ ගෝචර භූමිය ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුණොත් <clears throat> මුළු ජීවිතේම ගීගේ හිටියත් එහෙම නැත්නම් ගීගේ අතහැරලා වෙල්ලිවලා මේ විදිහේ සමතේකට tempat උනත් මේ අවස්ථාවේදී තේරෙනවා කාමයේ ධිට්ඨ ධම්මික සම්ප්‍රායක වශයෙන් කාමයේ හෝ කාම සංඥාව බුදුම විදියට කරදර කරනවා. ඉතින් අර අපි පළවෙනි වතයෙන් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉඳලා සමත සම්මාදිට්ඨියට යනකොට යාට තේරෙනවනේ gedara thora ඉඳගෙන මේක කරන්න බෑ අඩු ගන්න తాවකාලිකව ස්ථිරව ආරණ්‍යගත වෙන්න ඕන රුක්ක මූලගත වෙන්න ඕන කියලා. ඒ ඒ කාමයාගේ ආධිනව දැකලානේ ඒක වෙන්නේ. ආන්නේ වගේ ඒ කෙනාට තේරෙන්න පටන් අරගත්තොත් කාමය ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සලසුම් කළා කෙරුවට කාම සංඥාව මොනම ප්‍රයත්නකින්වත් ඒකට මොන ප්‍රයෝගයක් අයින් වෙන්නේ කාම සංඥාවේ හිතේ වද දෙනවා මෙන්න මේ ටිකෙන් මම වෙන් වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ කාමය ditthi dhammika සම්ප්‍රායක කාම සංඥාව ditthi dhammika සම්ප්‍රායක උදාහරණ කියලා මේවට ඉන්ජන කියලා මේක තියෙන මනුස්සයට එක තැනක කොහොමඩක්වත් ඉන්න බෑ ඒකේ කයත් නලියනවා, වචනයත් නලියනවා, හිතත් නලියනවා. මෙන්න මේ නලියවිල්ල යම් කිසි තාක් යම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් එයාගේ හිතේ අභිජ්ජා දෝමනස කියන එහෙම නැත්නම් දැඩි ලෝභය සහ ද්වේෂය දෙක හැම වෙලාවෙම වැඩ කරනවා ඊට පස්සේ අර අපි අන්තිමට කතා කරපු සාරම්භය කෙනෙක් කතා කරන ගතිය එකට එක කියන ගතිය අනිවාර්යයි එයාගේ හිතේ ඒ නිසා අභිජ්ජා දෝමනස සාරම්භ කියන තුන ඒ පුද්ගලයාට මේ ditthi dhammika kama samparayika kama ditthi dhammika kama සංඥා සම්ප්‍රායික කාම සංඥා තියෙනකන් මොනම ක්‍රමයකින්වත් අයින් කරන්න බෑ. එතකොට යාට නිදාගත්තත් සැලෙනවා. හීනෙනුත් බය වෙනවා. ඉන්නකොටත් Tamange tattratuna ගැලපෙන විදියට එක තැනක ඉන්න බැරි ගතියක් තියෙනවා. කය එක විදියට තියාගන්න බෑ. වචනේ නැතර කරත් හිත දොඩමළු වෙනවා. ඊට පස්සේ Tamanට හිතට නගින අදහස් කදාකත් Tamanට කියන සීලයට තරම් වෙන්නේ නැති ආශ්‍රය කරන අනික් අයට තරම් වෙන්නේ නැති Taman ඉන්න තැනට තරම් වෙන්නේ නැති බොහෝම පහත් නින්දිත අභිජ්ජා දෝමනස හිතිවිලි පහළ වෙනවා ඒ වගේම සාරම්භ හිතනවා සාරම්භ කියලා කියන්නේ එක ටික එකට එක කියන්න හිතනවා මේ தත්ත්වය ඇති උනේ අසවලංසයි කියලා. හැම වෙලාවෙම බාහිර කාරණාවක් හොයනවා. ආන්න මේක දැනගත්තට පස්සේ යා ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ. මේකට කියනවා ඉංජිත කියලා. සැලෙන ගතිය. සමාන වචන තමයි කම්පන ස්පන්දන කියලා තියෙනවා. ඉංජිත ස්පන්දන කම්පන චංචල. මෙන්න මේ වචන ටික සරුවචනසි කෙලින්ම සම්බන්ධ කරනවා දුක කියන වචනෙට නිර්වචනයක් විදියට. නම් කිසි කෙනෙකුගේ දුක වැඩි නම් කෙලස් වැඩි නම් මායයට පක්ෂ නම් ඉංජිත වැඩි නම් ඉන්න බෑ ඒක දැනක. ඉතින් ඒක ආචාර ධර්මයක් වෙනවා පස්සට වෙන කෙනෙකුටත් කියන්න පුළුවන් තව කෙනෙක් දිහා බලලා ඒ කෙනාගේ හැසිරෙන දිහා බලනකොට එයා මේ සම්ප්‍රායික කාම, ditth ධම්මික කාම වලින් නිතරම පැලහෙනවා, නිතරම තැවෙනවා. සම්ප්‍රායික කාම සංඥා, ditth ධම්ම කාම සංඥා වලින් තැවෙනවා නම් ඒ පිළිවෙලට ඕනකමක් තිබුණත් හිතේ කාර්මණක තියන්න බෑ. කොට දාපු මාළුවෙක් වගේ කැලේ හිට මීහරකෙක්, කුළු මීහරකෙක් ගමට ගෙනල්ලා බැඳා වගේ කැලේනි තලේ හිටපු කුරුල්ලෙක් කූඩුවකට දාගත්තා වගේ පුදුමාකාර සැලිල්ලකටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්නාසික තියෙන කරුණාවෙන් පෙන්ලා දෙනවා මෙන්න මේ සැලිල්ල ස්වરૂපයේ තියෙන තාක්කල් මරණ මොහොත හෝ වයසට යෑම හෝ ලෙඩ වෙන වෙලාවල් කියලා කියන්නේ මේට වැඩි ඉතාම දුක්ඛිත තත්ත්වයටපත් කරනවා. මේ සාමාන්‍ය ඇහැකන ආසය හොඳට තියෙන වෙලාවෙදිත් මේක නිතරම සැලෙන්න ගන්නවා. ඒකට වයසට යනවා කියලා කියන්නේ ලෙඩ වෙනවයි කියලා කියන්නේ මරණ අවස්ථාවට යනවයි කියලා කියන්නේ මොනම පාලනයක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට මේ ආනෙන්ජ සප්පායක් නැසේ දේශනා කරන මේ ඉන්ජන තමයි මේ සැලෙන කියන්නේ ආනෙන්ජ කියලා කියන්නේ නොසැලීමට සප්පාය දේශනාවක් කරනවා. ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ නොසැලීමට සප්පාය වෙන එහෙම කලතුණකමකට සප්පාය වෙන පස්සද්ධියකට සප්පාය වෙන ප්‍රතිපදා මාර්ගයක් අතින් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා බුදුහාමුදුර මේ ඒ කෙනාට කවදාකවත් මේ සැලෙන කෙනාට මේ සැලීමෙන් ගැලවුමක් තියෙනවා කියලා හිතෙන්නවත් නැහැ කියලා තියෙනවා. ඒක බුදු කෙනෙක්ගෙන් ඇහුන් නැත්තම් ඒගොල්ලෝ හිතන්නේ මේක තමයි ස්වરૂපය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කෙනා කෙරෙහි එක පැත්තකින් කරුණා එක පැත්තකින් මෛත්‍රිය ප්‍රඥාවෙන් මතක් කරනවා. ඔයක සැලීමක් නම් ඔය සැලීමට වෙනස් ක්‍රමයක් තියෙනවා. ඉන්ජන වලට විරුද්ධකම ආනෙන්ජ ඒකට සප්පාය ප්‍රතිපදාවක් තියෙනවා. ආනිජ සප්පාය ප්‍රතිපදාව ගැන ඔබ සැලකුවේ නැත්නම් ඔය හයියත් තියෙන වෙලාවේ සීකල්පනා තියෙන වෙලාවේ යමක් කමක් කරගන්න බැරි වෙලාවේ ඒ කාන්තෙන් දුකෙන් දුකටපත් වෙනවා. කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඒ කෙනාට ඒ අදහස බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි ආශාදනය වෙන්නේ. ආශාදනය වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා කොහොමඩක්වත් හිතන්නේ මට මේකට ගැලුම් ක්‍රමයක් තියෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ කෙනාට ඒක ලැබෙන මූලික ප්‍රභාවේ බවටත්පත් වෙනවා. බුදු කෙනෙක් පහළ වෙනවා ලෝකේ කියන්නේ ඔන්න ඕකයි. ඒතකොට ඒකේ නර තේනවා අපි දැනට සැලෙමින් ඉන්නවා. නමුත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා නොසැලෙන මගක් අපට කියලා දීලා තියෙනවා. අන්න ඒකට සප්පාය ක්‍රමයක් කියලා දීලා තියෙනවා කියලා කටයුතු කරොත් දැන් බුදුරජාණන් වහන්සේ එකින් එකට මේ ආනෙන්ජ ක්‍රමය ඉන්ජින වල ඉඳලා කම්පන චංචල ඉඳලා නොසැලෙන තැනටපත් වෙන මාර්ගයේ කියලා දෙනවා. ඒ නිසා ඒ කෙනා මේ ලෝකය සම්බන්ධව එහෙම නැත්නම් මේ ditth ධම්මකාම, සම්ප්‍රායකාම කියලා මේ ලෝකයා ලෞකික ඥාන අල්ලාගෙන මේ කරන මේ ලෞකික විහිළුව මේක මේ ජාත්‍යන්තර විහිළුවක්. අන්නේ ජාත්‍යන්තර විහිළුවෙන් කටයුතු වෙන් කරන්නට නම් යාට <clears throat> එක අරමුණක විශේෂම රූප අරමුණක හිත කොටු කරන්න වෙනවා හිත තැම්පත් කරන්න වෙනවා. අර කැලින් අල්ලගෙන ආව මීහරකය වැඩ ගන්න ඕනේ නම් ඌ කණුවක දාලා බඳින්න ඕනේ. හොඳ වරපටකින් කණුවක දාලා බඳින්න ඕනේ. අන්න ඒ බැඳිල්ල තමා විහිම්ම කරනවයි කියන එක බුදුහාමරණ කරන ලොකම ගෞරවය. බුදුජානනාචර කරන ලොකම ශ්‍රද්ධාව ඒකයි අපි. ධර්මයේ කරන ලොකුම ශ්‍රද්ධාව නැත්නම් ධර්ම ගෞරවේ සංඝයාර කරන ලොකුම ගෞරවේ සඳහා අපි සීලයක පිළිපදලා මෙහෙම එකක් තියෙනවා බුදු කෙනෙක් මෙහෙම කියලා තියෙනවා මගම මම විශ්ින් මේ සඳහා හික්මෙනවා ඒ හික්මීම සමාදාය සික්කති සික්ඛාපදේශ කියලා සර්වචන්සේ සඳහන් කරනවා තමා විශ්ින්ම ඉල්ලගෙන සිල් සමාදන් වෙනවා වගේ කය වචන දෙක ඉක්මවාගෙන <clears throat> දැන් රූප ධර්මයකට හිත දාන. ඒ දාන්නේ අපිට හිතිලා නෙවෙයි. මේ කමඨාණක් ගන්නවා කියලා මේ ਸਰුවචනාංශිකේ ක්‍රමය. ඉතින් කමඨාණක් ගත්තට පස්සේ අර ditth ධම්ම කාම සම්ප්‍රායික කාම ditth ධම්මික කාම සංඥා සම්ප්‍රායික කාම සංඥා කියලා කියන්නේ අපි උප්පත්තියත් එක්කම අපිට හම්බෙච්ච වදයක් එහෙම නැත්නම් ලෙඩක් නැත්නම් gaduwak නැත්නම් පිළිකාවක් ඉතින් ඒකේ නැති වෙන්න ඕනකම තියෙන කෙනාට ඒ රූප ධර්මයකට හිත බැඳීම කරන්න පුළුවන් යම් වෙලාවක ඒ කෙනාගේ මේ අපේ ක්‍රමයේ හැටියට ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් සක්මනේ හෝ දැන් කනකොට කන බව දන්න වශයෙන් හෝ මොනම ක්‍රමයකට හරි ඒක අරමුණට හිත බැන්දොත් එයාගේ ධර්ම දැනුමේ තීව්‍රතාවය අනුව ගන්න ප්‍රයත්නයේ දක්ෂකම අනුව සමහර විටක ගත්ත අරමුණේ හිත තබන්න පුළුවන්. එතකොට එයා ලෝකයක් ඉන්ජන වලින් ලෝකයක් කම්පන වලින් ලෝකයක් චංචල වලින් අයින් වෙනවා හැබැයි අර අරමුණේ කම්පන චංචල ටික ඉතුරු වෙනවා ආන්න එහෙම වෙනකොට යාට ඒ ලෝකයේ විශේෂයි විශාල ලෝකයේ විශේෂ අපි ළඟ තිබුණු ලෝභය සහ ද්වේෂය ඒ වගේම සාරම්භය නතර වෙනවා එමය අරමුණක හිත බැඳේ නැත්නම් මේක මොනම පාලනයක්වත් නැහැ. නිතරම එක්ක ලෝභේ එක්ක දැඩි ලෝභේ නැත්නම් තද ද්වේෂේ එහෙම නැත්නම් කවුරුත් එක්ක හරි ගහපා දෙමින් ඉන්නේ. හිත නිතරම කවුරුත් එක්ක හරි ගහපා දෙනවා. මේ පිටේ පණේ තියෙන මීමා පඳුරට බයයි වගේ හැම වෙලාවෙම එන්න තියෙන දේවලුත් ගැන කල්පනා කරනවා, වෙච්ච දේවලුත් ගැන කල්පනා කරනවා, අතනක් ගැන කල්පනා කරනවා, අරයමය ගැන කල්පනා හැම තැනකදීම ගැටෙන්න තව පක්ෂයක් ඉන්නවා යාළුවා. බාහිර තව කවුරු හරි ඉන්නවා. එයා හිතන්නේ ගොඩාක් වෙලාවට <clears throat> මේ බාහිර අංශේ අනික අත තමයි මේ සීල දෙයට හේතුව. මම ඒක හම්බ වෙච්චාම මම මෙහෙම කියනවා. මම මෙහෙම කරනවා. මම මෙහෙම සැලසුම් කරනවා ආදි වශයෙන් සාරම්භයේ දිගටම හිටියා. ඉතින් යම් වෙලාවක අරමුණ හිත තැම්පත් වෙච්චාම අර භයානක අවිද්‍යාව භයානක ව්‍යාපාදේ භයානක සාරම්භේ නැති නැට අඩු වෙන. එතකොට එයා දන්නවා ඒ අඩුුනේ කොහොමද අර හිත අරමුණක බැඳ ගැනීම නිසා. ඉතින් ඒක යෝග ජීවිතේ වැදගත්ම සම්දිස්ථාන වෙනවා ලොකුම ලොකු පිම්මක් පාටපත් වෙනවා. ලෝකයක් ප්‍රශ්න අමතක කරලා අරමුණක චිත්තක්ෂණයක හිත හිටිනවා. ඒක සමහරලාට කයේ හිත හිතනවා වෙන්න පුළුවන්. නැත්නම් අර කිව්වා වගේ ආනාපානේ ආශාසලයි ආශාස දන්නවා. ප්‍රසවාසලයි ප්‍රසවාසය දන්නවා. පිම්බීම හැකිලිම බලන එක නම් පිම්බෙලා පිම්බීම දන්නවා. හැකිලිලා හැකිලිම දන්නවා. සක්මන් කරන එක මේ මම එකම කෙනා මම මේ වම තියෙන බව දන්නවා. ඒකේ ඒ රූප ලක්ෂණ, ගති, ස්වභාව හොඳට තේරුම යනවා. දකුණ తీරොට දකුණ తీරේ තේ දැනුමින් තේරෙන්නේ මේ වෙලාවේ තියෙන ලෝකයක් කරදර නැහැ. ලෝකයක් ඉන්ජන නැහැ. කාම සංඥා නැහැ. ධිට්ඨ ධම්මික සම්ප්‍රායක වශයෙන් කාම සංඥා අද්නද රූපේ තියෙනවා කියන දැනුමමයි ඒ කාම සංඥා ditthi dhammika sampradayක වශයෙන් කාමේ ditthi dhammika sampradayසේ නැති බවට ලකුණ. ඉතින් ඒසා යෝගාවචරයක් පණහල දන්න කෙනෙක් නම් එයාට තේරෙනවා මේ පොය පොළවේ පය තිනකොට තද ගතිය වැටෙනවනම් සීතල ගතිය වැටෙනවනම් මට පය තිනකොට වැටෙන්නේ විලුඹ කියලා දන්නවනම් ඒ දැනීමෙන් තේරුම් ගන්න පුළුවන් මේ ඉන්ජන රාශියක් අයින් වෙලා තියෙනවා ditthi dhammika sampradayක වශයෙන් කාමේ සහ කාම සංඥා. හැබැයි මේ පය තියෙන එකත් ඉන්ජිනේරයක් තමයි. ඒකත් කම්පනයක් තමයි. ඒකත් චංචලයක් තමයි. නමුත් ඒක හොඳට ඕම අස්පනා අපිට තමන් දැනුමට සීමා වෙච්ච පුංචි දෙයක්. ඒ පුංචි දෙය මාර්ගෙන් අසීමිත ඉන්ජිනේරයක් අයින් කරන්න පුළුවන්. ඊට ඊට පස්සේ මෙයා මේ රූපයට බැසගත්තට පස්සේ ඒ රූපය අපි සාමාන්‍යයෙන් ගැඹුරකට යන්න වෙනවා ඒක විස්තර කරන්න. රූපය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රසිද්ධ පැත්ත ගත්තොත් පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතරමා භූතයක්. ඔය රූප තිබුණට හතර කවදාකවත් නැත්නම් බොහෝ විට එකවර ඉදිරිපත් වෙන්නේ ඔය හතරෙන් කයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතකොට එයා දන්නවා දැන් මට ඉන්ජින කම්පන තියෙනවා රූපේ සම්බන්ධ කරන හැබැයි හොඳට බැලුවොත් ඔය රූපෙන් එකවරකට හතරෙන් එකයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ රූපය කියලා පය තිනකොට දැනනකොට මේ තද ගතියයි මට දැනෙන්නේ. කියලා දන්නවනම් එයාට මුළු රූපෙම වෙන කම්පන චංචල ඒ වෙලාව වෙන්නේ එන්නේ හතරෙන් එකයි ඒක නිසා මේ හතරක් භූතයන්ගෙන් එකසිච්ච රූපේට හිත අඩු කරගෙන ඒ අඩු කරපෙහිත එක භූතයකට එක පටවි ආපෝ තේජෝ වායු කියන මහා භූතයකට අඩු කරනවයි කියන දැනුම කම්පන චංචල හතරෙන් එකට බස්සනවා රූප කියාගෙන ගත්ත මුළු පොදියම දැන් එයා රූප කියන්නේ යන්නේ. එයා කියනවා මට පොළවේ පය තිනකොට තද ගතිය වැටෙනවා. මට පොළවේ අඩිය තිනකොට සීතල ගතිය වැටෙනවා. මට පොළවේ අඩිය තිනකොට පොළවේ නිශ්චලයි පය චංචලයි කියලා තේරෙනවා. ආදි වශයෙන් මේ හරියටම ඉස්මතු වෙලා ඒ වෙලාවට ඉස්මතු වෙලා පේන ධාතුව දන්නවනම් රූප හරහායන සීලු කම්පන චංචල වෙනකොට දැන් මට ඇත්තටම තියෙන්නේ ඒ වෙලාවට තියෙන එකයි කියන එක තේරෙනවා. එතකොට යාට කම්පන චංචල වලින් හතරට බසගත් එක හතර එකට බස ගන්න පුළුවන්. ඒක හුදු ඥානයක් විතරයි. ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඥාණයෙන් ගන්නවා නම් මේ හතර දිනාට එකවර පෙන්න බෑ. ඒ හතර දිනාගේ තියෙන උරුට්ටුවක්. පඩවි ලොකු වුණොත් පඩවි කවදාකවත් තේජෝ වායෝ වලට ඉඩ ඔලෝසන තියන්නේ. වායෝ ලොකු වුණොත් පඩවි ආපෝ තේජෝ වලට මේ ඔලෝසන ඉඩ තියන්නේ. ඒක පාද පාදක වෙනවා. වායෝ ධාතුව අයිය වෙනවා. ඉතින් එයා දන්නවා දැන් මේ වෙලාවේ මගේ ඇඟේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පිම්බීම හැකිලින් බලනකොට පය තියෙනකොට අතපය ස්පය හොලවනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට පැත්තට යනකොට මේ දඟලන්නේ රූප බව දන්නවා රූපෙන් අහවල් කෙනා කියන එකට අඩු කරගන්න පුළුවන් නම් එයාට අංක ගණිත ක්‍රමයේ හිතාගත්ත එක මුළු රූපෝලින් එන කාන්ති ඉන්ජන චංචලනේ දැන්ට මට තියෙන එතකොට මේ රූප පමණයි රූපේ එක ධාතුවක් පමණයි කරකට මතුවේ ඉතින් අන්තිමට තමයි අපි ඒව එක එකක් වෙන වෙන වශයෙන් අවබෝධ කරගෙන මේ හතරම එක තැන තියෙන වගේ දකින්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි අනුමාන ඥානවල. ඒ විදිහට රූපය පිළිබඳ විස්තරාත්මකව බලන්න යන්න යන්න වෙන්නේ රූපේ নিমগ্ন වෙනවා හිත. රූපේ පාටල වෙනවා හිත. සතිපට්ඨානේ වෙනවා ඒක. වෙන්න වෙන්න වෙන්න වෙන්න යාට අර ලෝකයක් හම්බර චංචල රූපේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරා රූපයක් හම්බර චංචල ඒ වෙලාවට ප්‍රසිද්ධ වෙන ඒ වෙලාවට ඔලෝසන ඒ ධාතුවෙන් කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. ඒක දැනෙනකොට තමයි තේරෙනවා දැන් ප්‍රත්‍යච පීයකින් බටර් කෑල්ලක් කපාන යනවා වගේ කාගෙන ඒ ඒ ඒ වෙලාවෙ හිතාගත්ත දේවල් නෙවෙයි ඔබ බොහොම ශීක්‍ර වෙනස් වෙනවා. ඒ ඒ වෙලාවෙ මතුවෙන එක එක ධාතු කොටස් තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ ධාතු කොටස් ඒව කම්පන චංචල වෙන්නේ තමයි මාර්ගයෙන් නිශ්චල වෙන්නේ තමයි මාර්ගයෙන්. කවුරු මොන්න තරම් තට වැව්වත් ඒ ධාතුන්ගේ ක්‍රියාකාරකම් වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. ඒ නිසා යාට හිත හදා ගන්න පුළුවන් දැන් මෙතන කම්පන චංචල ටිකක් තියෙනවා. පොඩි හිත නරක කරගෙන වැඩකුත් නැහැ. එහෙම නැත්නම් මේ කම්පන චංචල ටිකයි තියෙන කියලා සන්තෝෂෙලා වැඩකුත් නැහැ. මොකද මම සන්තෝෂ වුණත් ආඩම්බර වුණත් මේ ධාතුන්ගෙන් මට අහුම්කම් දෙන ගතියක් නෑ. එයා වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව. ඍතු නියාමයට අනුව විතරයි ධාතු වැඩ කරන්නේ. මට තියෙන බලාගෙන එක විතරයි කියලා මේ ධාතුන්ගේ කම්පන චංචල වලට මනාපමනාප දෙක පාල කරන්නේ නැතුව අරක වේවා මේක වේවා කියලා තෝරන්නෙත් නැතුව මේ මතුවෙන ධාතුන්ට කුප්පණ්ඩ භුප්පණ්ඩ යන්නෙත් නැතුව ඒක පිළිගන්න ගිය ගමන් ඒ ධාතුන්ගෙන් tempatකතුවක් එන්න පටන් ගන්නවා. ඒ ධාතු ලක්ෂණ රූපේ තියෙන ධාතු ලක්ෂණ tempat වෙන්න පටන් ගන්නකොට අර කාමයේ දුරු වුණාට පස්සේ කාම සංඥාව හොල්මන් කරන්න වගේ අර අඩුව පුරවන්න මනසෙන් සංඥා හදන්න පටන් ගන්නවා. ඒවට කියනවා රූප සංඥා කියලා. ඉතින් එයාට ඉඳපොන් ආලෝක පේන්න පටන් ගන්නවා. කහ පාට, නිල් පාට, රතු පාට නැත්නම් අන්ධකාර විදියට. එහෙම නැත්නම් අතපය හෙල්ලෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් විවිධ ගන්ධ සුවඳෙන්න පටන් අර ගන්නවා. එතන ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. දැන් මේ එන හැම එකක්ම සූදානම් නැතුව ගිය කෙනා එහෙම නැත්නම් අපි කිව්වොත් උපදේශ දන්නේ නැති එකන මේ හැම එකක්ම අල්ලනවා. ඇයි මේ කහ පාට ආවේ? ඇයි ඊයේ කහ පාට වෙලා අද රතු පාට ආවේ? ආදිවාසීන් අර එන හොරා පුතෙක් කියලා බාර ගන්නවා. ඉතින් බාර අරගෙන කමඨාන් සුද්ධ කරගන්න බැරි වුණා කියලා හීන් දාඩිය දානවා, වක්කාර කරනවා. ඉතින් කරප්පන් එනවා. එහි මේ කාවේ මේ කාවේ කිය. බුදුරජාණන්සේ සඳහන් කරන මේ රූප ධර්ම වලින් හිත පිරීලා තිබ්බේ. ආතුර වෙලා තිබ්බේ. ඒක හිමීට හිමීට අඩු වේගන යනකොට ඒ අඩුව මකන්න හිත චපල ක්‍රමයට වංචන ක්‍රමවලට එහෙම නැත්නම් පරණ තිබුණු අතීත මතකවලින් රූප සංඥා ගෙනලා අර අඩුව පුරවනවා. ඒ අඩුව පුරවනකොට එන දේවල් අරුමයි. එන දේවල් කලින් කියලා එනව නෙවෙයි. ඒ වෙලාව හැටියට එනවා. දැන් මේ මතු කරන දේ හිතලුවක්. බලබලා හිතපු දේ ප්‍රත්‍යක්ෂයක්. දැන් මේ යෝගාචරයේ හිත මේ හිතලුවත් ප්‍රත්‍යක්ෂයක් අතර. මනසින් හදන ලද දේ ඇත්ත වශයෙන් අස්පනා අපිට දකින්න දෙයත් අතර සම්පූර්ණ තෝන්තු වෙනවා. අඩහීනක ස්වරූපෙට. මෙතනදී මානසික අසහන තියෙන කෙනෙක් ඒකාන්තයෙන්ම දැඩි බල තද්ද බල කඩින් පරීක්ෂණයකට ලක් වෙනවා. එයාට මේ මේක හිතලුවක් මේක ප්‍රත්‍යක්ෂයක් කියන එක තේරෙන්නේ නැත්නම් ඒකේ බරපතලම தত্ত্বය තමයි ක්ෂීසොෆිනික් කියලා කියන්නේ. එයාට හිතෙන් හිතපු දේත් ඇත්ත වශයෙන් පේනවා. ඇත්තට පේන දේත් හිතලුවක්ද කියලා හිතා ගන්න බෑ. ඒ දෙක වෙන් කර ගන්න බෑ. නැත්නම් බයිපෝලා යනවා. ඒ මොනවා හරි එකට ගිය ගමන් ඒ පුද්ගලයාට අර තිබුණු කායික මානසික தত্ত্বය අවුල් වෙන්න පටන් ගන්නවා. හරිම අමාරුයි ඒ කෙනාට එතනින් එහාට යන්න. ඔටුවේ ඉදිකට හෙලකින් එහා පැත්තට යන්න හදනවා වගේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ වෙලාව ඇත්තටම බුදුහාමුදුරන්ගේ උපදේශ ලැබෙන තෝ පේන දේවල් දිගේ තරංග ගන්න යන්න එපා. ওই පේන දේවල් දිගේ සැක කරන්න යන්න එපා. ওই පේන දේවල් දිගේ කල්පනා කතන්දර හදන්න යන්න එපා. ඒකමයි මායාවේ උගුල ඒකමයි විඥානයේ තියෙන මායාව. ඒක නිසා ඔක දැනගන්න රූප ගෙවෙනකොට රූප සංඥා එනවා. ඒ රූප සංඥා වලට කරණ තියෙන කාම සංඥා වලට කරපු වැඩේමයි Taman ඒක ගැන සාරම්භ කරන්න නැතුව ඒකට ඒක කරන්න යන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව බරපතල වචන පාවිච්චි කරනවා නම් මේක දිහා බලන ඉන්නෝනේ මේ හිතට මොනවා හරි ව්‍යාපාරයක් ඕනේ ව්‍යාපෘතියක් ඕනේ ඒක ඒක යන්ත්‍රය දුවවන්න අවශ්‍යතාවයක් ඕන. සිංහලෙන් කියන වලියක් ඕන. ඉතින් වලිය පිටින් නැත්නම් ඇතුලෙන් වලිය දාන්න. ආහඳුවක් නාන්ටත්තු කරන්න බෑ කොහොමනක්වත් වලියක් නැතුව. ඒ නිසා ආහඳු එක පැත්තක කියනවා අපිට සාම හමුදාවක් ඉන්නවා අපි පිට රටින් આવොත් ගහන්න ලෑස්ති හමුදාව ලෑස්ති. හරි සාමකාමී වුණොත් හමුදාවම දාලා වලියක් අදින. නැත්නම් මේ මිනිස්සුන් රැයට කන්න ඉස්සලා මොනවද වෙන්නන්නේ බෑ ටෙලිවිෂන් වලින්. ඉතින් ওই සෙල්ලම තමයි අපි ඔය බාහිර ආණ්ඩුව කරන සෙල්ලම තමයි අපේ හිත කරන්නේ. ඒක වෙනකොට සරුවචනසේ දැනගන්නවා ඒගොල්ලෝ ඒක කරන්නේ රටවැසියාගේ හිතසුව සඳහා නෙවෙයි. ඒක කරන්නේ ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න. ඒ වගේම තමයි රූපේ ගෙවන් වේගට යනකොට ආලෝක සංඥා, ශබ්ද, ගන්ධ, රස, පහස එක එක තමන්ගේ පාලනය කරගන්න බැරි දේවල් එනවා. ඉතින් අපේ හිතේ තියෙන කොකුහුල නිසා එවන් තමයි ඔක්කොම දැනගත යුතුයි. අනිවාර්යෙන් මම මේක දැනගෙන යන්න ඕනේ. මේ කහ පාට වැඩි නිල් පාට හොඳ ඇති. මේක දන්න සරුවත්න කෙනෙක් ඇති. මම භාවනා නතර කරලා දැන් ඉතින් අහන්න යන්න ඕනේ අංජනමක් අරින්න යන්න ඕනේ කහ පාට දැක්කොත් හොඳ නිල් පාට දැක්කොත් හොඳ කියලා. ඉතින් ඒකෙන් අපිට තේරෙනවානේ අපි කොච්චරක් මේ දෙන ලනු කනවද කියන එක. ඒ විතරක් නෙමෙයි බලන්න කෑවේ නැත්තේ කවුද කියලා බලන්න. අපි ඔලොක්කොට hina වෙන එක ඇත්ත. hina වෙන්නත් ඕනේ මේ බණක් කියනකොට ජොලියක් තියෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් මේකේ තියෙන හාස්‍ය ගතිය වගේම යට තියෙන සාහසික ගතියක් තියෙනවා මේකේ. හාස්‍යයක් තියෙනවා. බුදුහාමරෝ ඉන්න නිසා හාස්‍යයකට යන්න පුළුවන් මොයේ මල පැන්නට පස්සේ ඕක හාස්‍යයක්. නමුත් යන්න ඉස්සෙල්ලා මේක අන්තිම සාහසිකයි. දැන් අවස්ථා කීපකින් කාම සංඥා කාම ditta ධාමික සම්ප්‍රායික ගෙවලා. ditta ධාමික කාම සංඥා සම්ප්‍රායික කාම සංඥා ගෙවලා. රූපෙටත් හිත වට්ටගෙන රූපෙත් ධාතුවකුත් අල්ලගෙන ඒක දිගේ බලනකොට ඒ ධාතුනොත් tempatikumoත් ඇවිල්ලා ඒකට පිටිපස්සෙන් ඔන්න එන්න පටන් අර ගන්නවා මාර හේනා වගේ ආලෝකද, ශබ්දද, ගන්ධද, රසද, පහසද. ඉතින් මෙහෙම කියනකොට තව කෙනෙක් තව පැත්තක් හිතනවා අනේ මට පාට පෙනුන්නේ නැහැ නේ. දැන් මොකද්ද ප්‍රශ්නේ? මට ওই කියන සද්ද ඇහුනේ නෑනේ. මට ওই කියන ගඳ දැනුනේ නෑනේ. මට ඒ රස දැනුනේ නෑනේ. මට පහස දැනුනේ නෑනේ කියලා ඊගාට ඊගා ප්‍රශ්න තියෙනවා. ඔය ඔක්කොටලාට තියෙනවා ස්වාමීන් වහන්සේ අනේ මට හම්බුන්නේ මට මොකක් හරි සීලි අඩුපාඩුවක්ද? මගේ මේ භාවනා අඩුපාඩුවක්ද? සතිය පිහිටවල නැද්ද? මට නෑ. මට මේ කරදර මොකක්වත් නෑ කියලා. ඒ නිසා ඔක ආවත් ප්‍රශ්නයක් නාවත් ප්‍රශ්නයක්. ඉතින් එහෙම තැනකදී සරුවචනාංශිකේ ශාසනය පවත්වනවා කියන එක බණක් sannivedana වෙනවයි කියන එක අවුරුදු 2600කට පස්සේ මේ සෙල්ලමක් මේ කතා කරන්නේ. මොන තරම් අහඹයක්ද කියලා හිතන්න. අපි කී ලක්ෂ වාරයක් මෙතන පුරුදු කරන්න ඕනේ කියලා. ඉතින් යම් කෙනෙක් අපේ හිතම රූපේ ගෙවන් වෙද්දී ඒ වෙනුවට මේ හොල්මන් කරන්න එන පිල්ලි භූත গুপ্ত හීන මායා මිරිඟු දැනගෙන පුංචිකම දැනගෙන හිටියොත් එයාට තේරෙයි කොච්චර දැනගත්තත් මේ එකකටවත් විලිලැජ්ජ නැහැ. දැනගෙන ඉන්න එක නා ගන්නටත් එනවා. දැනගෙන ඉඳද්දිත් එනවා. ඉතියා කරන්න තියෙන ඒක කවදාකවත් සාරම්භ කරන්නේ. මම තෝ දන්නා තෝ කනවා තෝ බෙල්ල කියන්නේ නැහැ. දන්නේ නැතුව වගේ දැක්කේ නැතුව වගේ අහුනේ නැතුව වගේ ඉන්නවා. ඒව එකකටවත් විලිලජ්ජ නැහැ. විලිලජ්ජ නැතිකමට තමයි කෙලස් කියන්නේ. ඕනේ පිළිසුත් තැනකට යන්න පුළුවන් කෙලසන්න පුළුවන් දෙයට කෙලස් කියනවා. ඉතින් සමහරලාට මේක භාවනා දියුණුවක් කියලා සමහරු ගන්න. සමහර විටන මේක අනිවාර්යයෙන්ම හැම එකක් වාර්තකතර දෙන්න ඕනේ. මම දන්නේ නැතිකමයි තියෙන්නේ මේකට ක්‍රම ඇති කියලා වෙහෙස ගන්න. නමුත් ජාම බේර ගන්න හැටි පොඩ්ඩක් හිතන්න. කවදා හරි අන්නේ විදියට රූප සංඥාවන්ගෙන් සැලෙන සැලිල්ල ඉන්ජනත් නතර කරගන්න පුළුවන් කියනවනේ ඒක අහම්බයක් මිස ක්‍රමයකින් කරන දෙයක් නෙවෙයි. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා අන්තිමට හිතනවා මේක <clears throat> කොච්චර જાති කරුවත් මේ රූපේ විග්‍රහ කරලා ඉල්ලුවත් මම රූප සංඥාව විග්‍රහ කරලා ඉල්ලුවත් මම වෙන්නේ කතන්දර ගොතන පැත්තට යන්නේ. දිගින් දිගටම දිගින් දිගටම මේ චින්තාමය ඥාන වලට ඉස්සර වෙන්න හදනවා. හරිම විචිත්‍රයි මේ පැත්ත. අල්ලන්න පටන් ගත්තොත් ඕන තරම් යන්න පුළුවන්. මොකද එහෙව් මායාකාරී පිල්ලියවන භූත ලෝකේ ඉඳගෙන නොසලී ඉන්නවා කියන එක. ආනිජ සප්පාය කියන එක. ඉන්ජන මෙච්චර දඟලත් හදද්දී ආනිජ සප්පාය යනවා කියනකොට ඒ කාන්තේම විඥානයේ තියෙන මායාකාරීකම දැනගන්න ඕනේ සංස්කාරකයක දේවල් ආරම්භ කරන්න හදන හැටි නැවත එකිනෙකත් එක්ක ගැටෙන්න හදන හැටි ආන්නේම තියෙන්නේ මේක බේර ගන්නවයි කියන එක කදාකත් හිතන්න එපා දත් පිටි කාලා තටමලා කරන්න පුළුවන් දෙයක් කියලා. කාලා කාලා කාලා කාලා කාලා ගිහිල්ලා දවසක තේරෙන පටන් අර ගන්නවා මොනවත් නොකර මම මේක දිහා නොදැක්කා වගේ හිටියොත් මොකද වෙන්නේ? නෑ වුණා වගේ හිටියොත් මොකද වෙන්නේ? නොදැනින්නා කෙනෙක් වගේ හිටියොත් මොකද වෙන්නේ? මලමිණියක් වගේ කොහොමද හිටින්නේ කියලා ඒකත් ඒ වෙලාවේ පරාජිත ක්‍රමයකට වඩා තමයි ක්‍රියාත්මක වෙන්නේ හැබැයි ක්‍රියාත්මක කරනකොටම හරියට. නැත්තම් සුම්මයිරේ නිකන් හිටපන්. just being කරන්න බෑ. කරනවයි කියලා කියනෝ ගානිපත්. දැන් මෙතන තියෙන නොකිරීම. ඒක තමයි එකම ක්‍රමේ ඉන්ජනක ඉඳලා ආනින්ජට යන්න. ඉතින් මෙතන ගියාට පස්සේ බුදුජානක සඳහන් කරන එයාට දැන් රූපයත් රූප සංඥාවත් යහපත් ක්‍රමයකට සෞඛ්‍ය සම්බන්ධකමකට ගෙවම් කරනකොට එයාට අවකාශයක් අනන්ත අප්‍රමාණ කෙලවරක් කරන්න බැරි අවකාශයක් පේන්න පටන් ගන්නවා. ඒක තමයි රූපයේ හේවණල්ල. රූපය අයිනවා රූපේ හේවණල්ල එනවා. එහෙම නැත්නම් අවකාශය කියලා කියන්නේ රූපේ පරිච්ඡින්න අවකාශය කියලා. මේකට කියන්නේ රූප ධර්ම නටන ඉඩ පහසුවර කියනවා අවකාශය කියලා. ඒක කවදාකවත් ඉදurante ගෝචර වෙන එකක් නෙවෙයි. අවකාශය ඇහැට පේන්නේ නැහැ, සද්ද කනට ඇහෙන්නේ නැහැ, නාසයට ගඳක් දැනෙන්නේ නැහැ, දිවට රසක් දැනෙන්නේ නැහැ, කයට ඇලුවට පහසක් නැහැ. හැබැයි රූප නැති බව කියලා රූප වලට සාපේක්ෂව ලබා ගන්න එක ඥාණයෙන් කළ යුත්තක්. දර්ශනයෙන් කළ යුත්තක්. රූප තියෙනවනම් කම්පට චංචල තියෙනවා. උණුසුම තියෙනවා. සිසිලස තියෙනවා. කුඹන හැකිලිම තියෙනවා. ගුරුසු තදගති තියෙනවා. දැන් ඒක තියෙන එකට සාපේක්ෂව විතරයි අපිට අවකාශය දැක ගන්න පුළුවන්. يعني ඒක අවකාශය දැකීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ ආකාශය ප්‍රමාණ කරනවා සාපේක්ෂව. ඒක එච්චර සෙල්ලම් වැඩන්නේ. ඒකේ සාමාන්‍ය නම් මේක කියන්නේ රූප සංසිද්ධීම රූප සංඥා සංසිද්ධීම කියන්නේ චතුත් අධ්‍යානය කියලා. චතුත් අධ්‍යාන ඉඳලා ආකාසානංචාරතට යෑමක් කියලා කියන්නේ අරූප ධ්‍යාන ඉඳලා අරූප ධ්‍යාන වලට යෑමක්. මම මේ පැත්තට ගියේ නෑ මොකද එතකොට අපි ගොඩක් මේ ටික පටලවේ කියලා. ඒ වගේම පෙන්වන්න හදන්නේ අත්දැකීමෙන් යම් කිසි කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන් නම් මේකට සමාන්තර වචන ගන්න තියෙන්නේ ධ්‍යාන භාවනාවත් එක තමයි. අපි ගත්ත ගමන් අඳින්න පටන් ගන්නවා මම දැන් ඉන්නේ ආනෙන්ජාසප මම ඉන්නේ ආනෙන්ජ සමාපත්තියේ මම ඉන්නේ ආකාසානංචායතනේ එහෙම නේද ස්වාමීන් වහන්සේ කියලා මගේ මුත්තා. ඒකට මම හරි බයයි. ඒ නිසා වචනයක් කියවපු ගමන් කරනවා. ඉලක්කමක් කියවපු ගමන් ඉවරයි. නිසා කර්මාකල මතක තියාගන්න මේ එකට එකක් සාපේක්ෂ ගමනකට යන්නේ නමුත් සරුවචනංශ මේ ඉදිච්ච කේලී ටික පොත් අරින්න වගේ අතුරුණී ටික පොත්තේ පොත්ත පිටරි ගහලා පෙන්නන්න වගේ කොච්චර ලස්සන මේක පෙන්ලා තිබ්බත් අපි හැම එකක්ම අල්ලන්න හදනවානේ අපි හැම එකකම කියනවානේ මම දන්නේ නැහැ මම මෙතෙක් කලින් ඉඳලා තියෙන චතුත් අධ්‍යාහනි මොකද මට රූපේ කියවම් වුණානේ ඉතින් ඒ ඇල්ලිල්ල මැති තව ඉන්ජිනේරයක් කම්පනයක් ඇති කරනවා එයාට කවදාකවත් ඉදිරි ගමනක් ගන්න හම්බ වෙන අඩු ගන්න එතන කාලනාශයක් වෙනවා කෙසේ නමුත් වැටෙන තාලෙට ඒ රූපයන් පිළිබඳව රූප හෝ රූප සංඥා ගියාට පස්සේ එනේ අවකාශය අනන්තයි. රූප ප්‍රමාණ කළ හැකි. ඒ රූප ප්‍රමාණ කරලා රූප පරිච්ඡින්න කරලා වෙන්කොට දැක්වීම කරන අවකාශයේ ඉදරන්න ගෝචර වෙන්නේ නමුත් ඥානයට ගෝචර වෙනවා. අත්දකින්න පුළුවන්. අත්දැකීමක් හැබැයි නැස්චාර්ත අත්දැකීමක් කියලා කියන එකට. අත්‍යාර්ථ අධ්‍යක්ෂ සහ නත්‍යාර්ථ අධ්‍යක්ෂ කියලා දෙකක් තියෙනවා. ඒ දෙකේ කෙනෙකුට සාපේක්ෂ නිසා අත්දකින්න වෙන නිසා කරදරයේ කිතර කරදරේ නැතුණා කියලා අත්දකින්න පුළුවන්. අපි කිව්වොත් මගේ ධනිස් වන් ධනයිසේ තුවාලයක් තියෙනවා. ඒක අත ගන්නකොට මට රිදෙනවා. තුවාලේ සනීපුණාට පස්සේ මට රිදෙන්නේ නැති වුණාට රිදිච්ච වේදනාවට සාපේක්ෂව දැන් කිතයි තුවාලේ සනීපයි. නැත්නම් දැන් සනිපුණාට පස්සේ එතන අදකාට රිදෙන්නේ නැහැ. ඒ අර රිදිල්ලට සාපේක්ෂව තමයි නොරජීම අපට තේරෙන්නේ. නොරජීම කියන එක ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒ වගේ අවකාශයේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. මෙන්න මේ අවකාශයේ අනන්තයි කියලා අවකාශයේ තැම්පත් වෙන්න නම් නැත්නම් අවකාශයේ වශී කර ගන්න නම් පටල වෙන්න නම් අපි කොච්චර දුරට ditta damika කාමයේ සම්ප්‍රායික කාමයේ ditta damika කාම සංඥා සම්ප්‍රායික කාම සංඥා රූප රූප සංඥා ආදී වශයෙන් මේව පිළිබඳව ආදීනව දැනගෙන තියෙන්න ඕනද? එහෙම නැත්නම් අපිට පේන්නේ හරි පාළු තැනකට ආවා. හරි කම්මැලි තැනකට ආවා. නීරස තැනකට ආවා. එයාට එකයි දන්නේ ආපහු රූපෙට යන එක තමයි. නැත්නම් රූප සංඥාට යන එක තමයි. නැත්නම් කාම සංඥාට යන එක තමයි. නැත්නම් කාමයට යන එක තමයි. දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට කියලා. නමුත් බුදුරජාණන් කියනවා නෑ ඔබ මෙතෙන්ටත් ආවේ මං කියපු දේ අහලා. දැන් ඔබ ඉන්නේ මේ අවකාශයේ ඔය අවකාශය සහ රූප කියන දෙක වෙන් කරගත්තේ නැත්නම් අපට අවකාශය අත්දකින්න බෑනේ. මොකද මේවා එකිනෙකට සාපේක්ෂ දේවල්නේ. කළු ලෑල්ලක සුදු චෝකලෙන් ලිව්වේ නැත්තම් පේන්නේ නෑනේ. වයිට් බෝඩ් එක සුදු පාට ලිව්වට පේන්නේ නෑනේ. ඒකේ රූප වලට සාපේක්ෂව තමයි මේ අවකාශය තියෙන්නේ. නමුත් විඥානය කරන වැඩේ මොකද්ද? එයා මේ දෙක බෙදලා හිත නිතරම රූප පැත්තට අදින එක. එයා දෙන්නේම නෑ අවකාශයට යන්න. නිසා අවකාශය අල්ලා ගන්නවටත් වැඩිය අමාරුයි මේ පිටිපස්සේ ඉඳලා දෙක දෙකට බෙදලා රූපෙට හිත බඳන විඥානයේ ක්‍රියාකාරීත්වය. ඒක අපිට පේන්නේ අතරමං වෙච්ච මිනිහට පාර පෙන්නවා වගේ. වැණියන යන මිනිහට හැරමිටියක් කරන් දුන්නා වගේ විඥානය පේන්නේ ලොකු උපකාරකෙක් වගේ. නමුත් එයා උත්සාහ කරන්නේ මේ බුද්ධ මාර්ගයෙන් ආනන්ද සමාපත්තිය යන අවකාශයේ මඟ අරවලා ඕක දැනෙන්නේ නැහැනේ ඕක බොරුවනේ ඕක සාපේක්ෂ දෙයක් නෝක ඕතන කේවල දෙයක් නැහැනේ ඊට වඩා කොච්චර හොඳ රූප මනින්න පුළුවන් නේ අරකයි මේකයි කියලා කොහොම හරි කරලා මේ දෙක දෙකට බෙදනවා විතරක්ම නෙවෙයි විඥානය කරන්නේ විඥානේ දෙකට බෙදලා ආස්ත්‍යත දෙනවා ආස්ත්‍යත්වයට ඇති බවට අදනවා ඉතින් සා යෝගාචර රූපේ ගෙවන් වෙනකන් ඉඳලා විවිකයටත් ගිහිල්ලා විවිකේ තුල ආය රූපය ආවට පස්සේ හිත නරක කරගන්න තු හොඳයි රූපෙට උනා කමන්නේ කියලා ආයේ රූපෙට දිගේ බහන කළා ආය විවේකයට ගිහිල්ලා ආය රූපෙට ගිහිල්ලා ආය විවේකයට ගිහිල්ලා ආය රූපෙට ගිහිල්ලා ආය විවේකයට ඕන ලක්ෂ කෝටි වාරයක් කරනකොට එයාට පේනවා මේ දෙන්න අර දෙන්න සාපේක්ෂයි හැබැයි හිත අවකාශයේ පැත්තට ඇදෙනවා අඩුයි සංසාරන කවදාකවත් ගිහිල්ලා නෑ අඩුවන්නේ භාවනා කරනකොට බෑ එතකොට පේනවා පිටිපස්සේ ඉඳගෙන වෙනමම කෙනෙක් මේ අපේ තියෙන දුර්ලකමින් වැඩ ගන්නවා එයා ඇති පැත්තට අද්දනවා හිත දන්නේ අකාමදයි නොදන්නේ අකාට වැඩි. something is better than nothing කියන. ඉතින් ඔබ බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශනේ පඬිත ප්‍රකාශනනේ. කොයි මිනිහද අහුවෙන්නේ නැත්තේ? something is better than nothing. ඒ නිසා something තමයි. ඒ ඔක්කොම මේ පිටිපස්සේ ඉන්න මේ විඥානයේ මායාවේ ස්වභාවය. නමුත් මේ විඥානයේ මුල් කරගෙන අපි ගමන් කරන්නේ යාම තමයි. ඉතින් හැම දෙයකම ලොක්කා. අපි මේ ඔක්කොම කරලා හිත හදාගන්න නෑ හදන්නේ. නමුත් මේ හදාගන්න හදන හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන්නේ අපේ වනසක්. අපිට විනාශයක්, අපිට අවිද්‍යාවක්, අපිට දෝමනස්සයක්, අපිට සාරම්භයක්. එච ආකාසානං චාරිත්‍රණයට ගොක්ම අමාරුයි. ඉතින් පහුගිය දවස්වල කතා කරපු නිසා සමහරලාට මේක අපිට අල්ලා ගන්න පුළුවන් මේ විඥානය කරන ක්‍රියාව. දෙකට බෙදා ආණ්ඩු කිරීම. ස්ප්ලිට් ඇන් රූල් කියන එක අපි සුද්දට බැන්නට සුද්ද ඇතුලේ ඉන්නේ. පිටේ ඉන්න සුද්ද නෙමෙයි ඔය කතා කරන්නේ. මේ විඥානේ හැම වෙලාවෙම මෙතෙන්ද ගෙනිච්චත් බුදුහාමර ඔය කොච්චර කිව්වක්වත් යමක් කමක් තියෙන්නේ යමක් මේ රූපේ. අරූපේ මොනවද තියෙන්නේ? ඔන්න කතාලා දාපු මෙන්න අපි යන්න රූප අල්ලගෙන අපි ඔක ධාතු මනස්කාර කර කරමු. අපි මේ නාම රූප බෙද බෙදයිමු. ආදි වශයෙන් විවිධාකාර වලට සෙල්ලම් කරන්න හදනවා. මේකේ අර නස්ත්‍යාර්ථයට රූප විතරයි මේ කතා කරන්නේ. රූප වල නස්ත්‍යාර්ථය පැත්තට විඥානය යන්න දෙන්නේ නැති වෙන්න මේ පැත්ත පුදුම කතන්දර ගොතනවා. ඉතින් මේ තියදී යම් කෙනෙක් කවදා හරි මේ විඥානයේ තියෙන මේ සෙල්ලම අල්ලා ගන්නවා කියලා කියන්නේ අත ෂට ධර්ම ගැන, මායාවී ධර්ම ගැන, වංචනික ධර්ම ගැන පුදුමාකාර අවධියක් තියෙන්න ඕනේ. ඒ වගේම මුල් අවස්ථාවේදී වගේන ගොඩාක් රාත්තල් ගාන දන්නතෝ කාලා තියෙනවා. කන එකත් කනවා. ඒක පිළිබඳව ආයි කිසිම කතාවක් නෑ. නමුත් කරලා කරලා කරලා කරලා මේ ආකාසානං ඡායතන විදිහට පුරුසාවන්ට විඥානං ඡායතන තිබ්බේ මොකටද? මේ විඥාණය අනන්තයි කියලා කියන්නේ අපි ඔක්කොගෙම සමානයි හැම තැනම පැතිරලා තියෙනවා. මමෙක් කියන කල් පුද්ගලයෙක් ඉන්න තාක්කල් ගෑණියක් ඉන්න තාක්කල් පිරිමියෙක් ඉන්න තාක්කල් ඒක හැම වෙලාවෙම එක විදිහට වැඩ කරනවා. එතැයි යම් කෙනෙක් අල්ලා ගත්තොත් මේ දෙක දෙකට බෙදලා ආස්තිකත්වයට අදින ගතිය එයාට හොඳටම හිතා ගන්න පුළුවන් මේ මිනිස්සු ඇයි මේ වැඩවල් කරන්නේ කියලා. කවදාකවත් තරහ යන්නේ. මොකද ඒසා විශාල භයානක රහස් සංවිධානයකටයි අපි කොටු වෙලා තියෙන්නේ. එයා කොහොමඩක්වත් එළියේ නැහැ. එයා ඉන්නේ අර වගේ තිර වට තිර හතක් අටක් ඇතුළට ගියාට පස්සේ මිනිස්සු ඇඉන්නේ. හිටියත් එයාගේ ස්වභාවයම තමක් ඇත් තියෙනවා නම් ඒක එල්ලෙනවා නැත්නම් හදාගෙන එල්ලෙනවා. ගංගේ ගහගෙන යන මිනිහා ඒ පිටුරු ගහේ එල්ලෙන්න හරි වගේ විඥානේ ඒ වෙලාවට හදලා දෙන උපහැරන කතන්දර ප්‍රපංච තලසුම් කිලෝරක් ඉතින් ඒක දකින්නකොටම Taman ගැන නිග්‍රහ කරගන්න යන නරකයි. ඒත් මේක දැනගනත් අපි ටික ටිකට භාවනා කරන්න පේනවා මේ විඥානීය කරන මේ වැඩේ නිසා අපි කොච්චර විඥාණයට සාධාරණ යුක්තිය ඉස්ස කරන්න අපි ඉද දුන්නොත් විඥානයේ කාන්තේම කරන්නේ something is better than nothing කියන නීතියට. නැත්නම් දන්නේ කවදායි නොදන්නේ කාට වැඩි කියන නීතිය. එහෙම නැත්නම් පුරුදු කණවැන්දු මොහොතයි මට නුපුරුදු දීගට වඩා කියන නීතියට තමයි විඥානේ වැඩ කරන්නේ. ඉතින් කවදා හරි මේක දැනගෙන මේ රූප තිබුණත් එකයි රූප නැතත් එකයි මම මේ දෙක කෙරෙහි සැලීම බෙදීම වර්ගීකරණය නැති කෙරුවොත් අර විඥානයේ විසින් දෙන කම්පන චංචල විඥානේ මේ දෙකම තියෙනවා මේකයි හොඳ එක පුතේ පැනපන් ඒකට කියලා කියනකොට ඇති වෙන කුතුහලය එතකොට ඇති වෙන මේ ඉන්ජිනය නැති වෙන දවසක් ගන්න නම් විඥානයේ විසින් මේ පෙන්වන්න හදන දේ තිබුණත් පැනලා ගන්න යන්නත් එපා විඥානේ එපා කියලා තිබුණට වර්ගීකරණය කරන්න එතකොට අවකාශය ආවට ඒකට ආඩම්බර වෙන්නත් එපා ඒගොල්ලෝ එන්නේ ඒ හේතු ප්‍රත්‍ය අනුව මට කරන්න තියෙන්නේ දෙකටම සමහිත තියාගෙන හිටියොත් ඒ විඥාණය කරන මේ මායාව මේ ලීලාව මේ අඩනින්ද ඒක දිහා බලන ඉන්නකොට තමන්ගේ හිතට එනවා එකම දේ තමයි නොසලී සිටීම. main thing is not to worry. විඥානේ මේ සෙල්ලම කෙරුවත් දැන් මම උත්සාහ කරනවා අල්ලන්න තමයි අහුවෙලා නැහැ. හැබැයි දන්නවා දැන් අහවලා තමයි මිනිහයි කියලා. ආනේම தත්ත්වෙ ඉන්නකොට ඒ කෙනාගේ එනවා ඉන්ජන චංචල කම්පන තිබුණත් ගණන් ගන්නෑ නැතිුණත් ගණන් ගන්නෑ. හැබැයි එතෙන්ට එනකොට පුළුවන් තරම් ඇති නැති ભેදයේ සියුම් වෙලා සියුම් වෙලා රතුරුණු ගිරික පොත්ත ගලවලා ගලවලා ගලවලා දැන් එන්නේ ඊටාම තුනි ගොබයක්. කෙල් ගහන පොත්ත ගලවලා ගලවලා පොතු ගහලා සියුම් ගොබයකට යන ගල්පිනවා තව තව පතුරු ගැලවෙනවා. ගැලවෙන්න ගැලවෙන්න ගැලවෙන්න යා දන්නවා. හිතානම් හිතේ ඉස්සර මේ gediye මැද අරටුවක් ඇති කියලා. තාක් කපන ගහේ අරටුව වගේ කෙහෙල් ගහේ අරටුවක්. නමුත් අරටුවක් නෙවෙයි හම්බෙන්නේ එන්නේ එන්නේ එන්නේ බොළඳ වෙච්ච එන්නේ එන්නේ තුනී වෙන දෙයක්. අන්නේ බලනකොට මේ දෙකට නොසලින ගතිය එනකොට ආකින්චඤ්ඤායසනේ කිසිත් නැහැ කියලා කියවට කිසිත් නැත්තේ නැහැ. දේවල් තිබුණාට සැලෙන්නේ නැහැ. එතකොට දේවල් නැති වුණා වගේ තමයි. ඇත්ත වශයෙන් කියනවනම් වර්ග නදද මඩ වකුරක වරින් වර දී බුබුලක් එනවා ආය ටිකක් තැම්පත් වෙනවා ආය දී බුබුලක් එනවා ආය තැම්පත් වෙනවා වගේ ජී බුබුලු දානවා තැම්පත්කමක් තියෙනවා නමුත් මේ එකකින්වත් සැලෙන්නේ නැතුව තත්තර ගියාට පස්සේ ආනෙන්ජ තැලෙන්න කරුණ ඕන තරම් තියෙනවා හැබැයි අර කාම ලෝකේ තරම් ditthi ධම්ම සම්ප්‍රායික එකක් නෙවෙයි මේ කතා කරන්නේ ඒක අඩු කරලා අඩු කරලා අඩු කරලා තාමත් හැබැයි ඒකේ හේව නැල්ල තියෙනවා අනුසේ තියෙනවා නිදිගත් ගතිය තියෙනවා නිින්දෙන් එහාට පැන නලියන ගතිය තියෙනවා. නමුත් Tamanන්න පුළුවන් ඒක දිහා බලන ඉන්න මේක දරන්න පුළුවන් නේ. ඉවසන්න පුළුවන් නේ. තිබිච්ච කම්පන චංචලත් එක්ක අර මහලුවකට දැම්ම වගේ තියෙන කම්පන චංචලයක්. නිවේනේ මෙතන තියෙන්නේ. මේ කම්පන චංචල ඇති කිරීමේ බීජය තියෙනවා. ප්‍රභවයේ තියෙනවා. නමුත් ඒ තියෙද්දි නොසලී සිටීමේ ක්‍රමයක්. එතකොට විඥානේ පිටිපස්සට යන්නේ. විඥානය කරන මේ මායාව පේන්න පටන්. ආ, එතෙන් ගියාට පස්සේ ආර තේරෙන්න පටන් අර ගන්නවා. මේ தત્ත්වය භාවනා කළත් නැතත් විතරම තියෙනවා අපි දන්නේ නැති නිසා අපි සැලෙන්න කරුණු හොය හොයා උහි කතා කර කර ඒ ඒ ඇති වෙච්ච දුක් වවා ගන්න එක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ සම්පප්පලාව කියලා කියන්නේ. උහි කියනවා කවදාකවත් බේරුම් ගන්න බැරි ක්‍රමයකට. ඒ වෙනුවට අපි පිටතට කරුණු හොයන වෙනුවට ඇතුළට ගිහිල්ලා බලන්න පටන් අරගත්තොත් තියෙනවා මේකේ ඇතුල් ගමන ඊට පස්සේ එයා ඇති වෙන தત્ත්වය තමයි සංඥා ටිකක් තියෙනවා සංඥා නැහැ තිබුණත් එකයි නැතත් එකයි අකින්චඤ්ඤායතර ප්‍රතිපස්සේ නීව සංඥා නාසඤ්ඤායතරෙන් කියලා එකක් තියෙනවා සංඥා ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ හැබැයි සංඥා තිබුණත් නැතත් නොසැලෙන මනස දැන් තේරුම් අරගෙන තියෙනවා නොසැලී ඉන්නේ ඒක කියන්නේ මුවින්න බැන සිටනවා කියලා කියන්නන් දෙයක් තියෙනවා නමුත් කතා නොකර නිකන් ඉන්නේ moving කියන්නේ කියලා වැඩක් නැහැ. මොකද කොහොමඩක්වත් මේක ගහපා දෙන්නත් බෑ. ඒ කියලා නිකන් නාස්තියක් විතරයි වෙන්නේ. බලාගෙන ඉන්නවා. හරි උඹත් මටත් කවදා හරි තේරෙන්නේ ඉතින් මේක වචනෙන් කියන්න බෑ කියලා වගේ. තමන්ගේ හිතත් එක්ක මේ ගණතුරු කියවසේ ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔය මට්ටමට මේ කාණිජ සප්පාය බැස්වර පස්සේ ආ නිවන් ලබනවාද කියලා. මහානන්ද බුදුහාමර කියනවා ලබන්නත් පුළුවන් නොලබන්නත්. ඉතින් අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ මේක ලබන්න හේතුව මොකද්ද නොලබන්න හේතුව මොකද්ද කියලා. මේ ඇතිවෙච්ච නොසැලෙන ගතියට නිකාන්තියක් පහළ වුණොත් ආසාවක් පහළ වුණොත් එතන අල්ලනවා. මේ ඇතිවෙච්ච தത്വයට නිකාන්තියක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම ඒක මේ මගේ බූදලයක් කරගන්න එපා. ඒක හේතු බල ධර්මිකින් ආවා. හිත එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. හිත නාවොත් මම ඒක ලබන හැටිත් දන්නවා. ආවොත් නොසැලෙන හැටිත් දන්නවා කියලා ඒකට ඒ නිකාන්තියට ඇවිල්ලා කහට බඳින්න දෙන්නේ නැතුව කච්චල් බඳින්න දෙන්නේ නැති ගතිය ආවොත් නිවනට දොර ඇරෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න තනියම ආනන්ද සප්පයි සූත්‍ර පොඩ්ඩක් කියවලා බලන්න. ඒ වැනි ගමනක් තියේදී අපි කොයි පැත්තද බලන්නේ කියලා. අතට යන්න තියෙන ගමනක් තියේදී අපි මේ කොහෙද බලන්නේ? කොයි පැත්තද අපි කොච්චර භාවනා කරත් අපි ඉක්මනට ආය යන්න හදන්නේ. ඇත්තටම අපි යන්න හදනවා කියන විවහාර වචන කරාට මේ විඥානයේ දෙන ලනු අනු පුළුවන් තරම් විචිත්‍ර කම්පන රිද්දි බහුල දේවල් වලට ඇදිලා යන ගතියක් තියෙනවා. නමුත් ඒ කොච්චර තිබුණත් ලෝකෙම අහුවෙලා තිබුණත් තමනුත් නොදන්නා කාලයක් මේ නරක ඇබ්බැහියට වෙලා හිටියත් ප්‍රතිපත්තිය දිගේ යනවනම් ප්‍රතිපදාව දිගේ යනවා ආනන්ද සප්පාය දිගේ යනවනම් බස්සන්න පුළුවන් බැස්සුවට Tamanට අධිකාරී ශක්තියක් නැහැ බස්සන්න පුළුවන් බවට හැකියාව තියෙනවා ආයෙ සරයක් වැටෙනවා ආයෙසරක් හදනවා. ඉතින් හෝතෝ දමඩේ දාවක පේනවා. ඊට පස්සේ හිතනවා දැන් මේක දන්නවනම් ඔහම කම්පන චංචල වෙන මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. අසේවනාච බාලාණන්. ඒතකොට ඔබට මේ කම්පන චංචල නොසොයන පඬිතසුර ලැබෙයි. ඒ වගේම බෙදක් දෙයක් වෙච්චම දරා ගන්න බැරුව හැම කෙනත් එකම කචුකුචු කාන මිනිස්සු ඉන්නේ. ඒක ඉඳලා කරන්නත් බෑ. ඒ කටියට මොනවා හරි සිද්ධියක් ඕනේ කතා කර කර ඉන්නේ. අපිත් එහෙමනේ හිටියේ ඒ නිසා අපිට තියෙනවා අත්තම ලැබෙනවා අපි කරපු දේවල් අපිට ලැබෙනවා. ආන්න එතකොට මේ තිබුණට තමන්ගට අමාරුවක් තිබුණත් කියන්න එපා කාටවත්. ඔක්ක පුළුවා තරම් කාගෙන ඉන්න එකයි තියෙන්නේ. කියන්නේ යෑමෙන් ඇති වෙන අවුල ඒකාන්තෙම වැඩි මම දැන මගේ මේ පුංචි අත්දැකීමට මම දැකලා තියෙනවා. යමක අපහසුකමක් හෝ දුකක් හෝ මොනවාරි කියන්න ගිය ගමන් ඒකෙන් ඇති වෙන චංචල වේගේ ඒ තරංග ධාරාව මුළු ජලාශයම පතිරෙනවා. ඊට මිට වැඩිය හොඳයි කාගෙන උකතෙන් ඉවර වෙලන්න ඕන කියන ගතිය. ඒ බිම්බිසාර රජුරෝ රාජසභාවෙන් දැද්දී අජාසත් කුමාරයා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු බේරන්න බෑ. ඇති කිරිම අවුරුල අඳවල කත ඒ දෙවලු අම්මා ඒ දෙවලු මොනවක්වත් කරන්න බෑ. ඊට පස්සේ බබා ගෙනල්ලා දෙන්න කිව්වා. රාජසභාව යනවා කරන්න දෙයක් නැහැ. Tamange මේකම දරුවා නිසා. බලන්න අතේ සරවගෙඩියක් ඇවිල්ලා ඒක පුපුරු ගන්නවා. ඉතින් කිරියවම ඉතින් රත් අඳුන් දිය කරලා ගහනවා, සුදු අඳුන් ගහනවා, කොමාරිකපත්තු බඳිනවා මොකක් කරුවත් මේක යටි කිරියෙන් කැහලා. රජ්ජුර කරපු දෙය කටේ දාගත්තලු ඇඟිල්ල. කටේ දාගෙන ඉන්නකොට කටේ රස්නියට සරව ගෙඩිය පොපොරලා සරව ටික ගියලු කටට. රජ්ජුර හිතුවා දැන් මේක කියලා දාන්න එළියට දැම්මොත් මේකට අර තුවාලෙට අමු හුලං වාතේ වදිනකයි කෑ ගහන වෙනසට අමෝ රාවින් අර සරව ටික ගිල්ලලු. ගිල එහෙම කට ඇඟිල්ල තියා හිටවලු එහෙම දරුසෙනේ අතින් හදපේකා තමයි තාත්තා කකුලක බලලා මැරුවේ. මේක නෙමෙයි කතාව. අන්න මේ වගේ වෙලාවලදී සර්ව තමයි ගිලින්නේ. ඉතින් මොනවද කරන්නේ? ඒක එළියට දැම්මොත් ඇති වෙන කම්පණය රාජසභාව කරන්න හම්බ වෙන්නේ නැහැ. කෙනෙකුට බේරන්නත් බෑ. ආන්නේ වගේ කෑමනක් කන්න පුළුවන් සංසාරේ. අපි බුදුන් සාක්ෂි කරගන්නේ මේක කරන්නේ. ධර්මයේ සාක්ෂි කරන්නේ. සංඝයා සාක්ෂි කරන්නේ කරන්නේ. ඒ නිසා ඉවසපු තරමට අහල පහල කම්පා නොකර අඬහව ගන්න නැතුව මම කියන්නේ බැරි නම් අඬහව ගෑවි. ඒක නෙමෙයි මම කියන්නේ. අඬහව ගන්න නැතුව Tamanට මේක බේරෙන්න ගත්තොත් ස්වභාවික බේරුමක් වෙයි. කවුරු හරි හදලා දුන්නම් ඒකාන්තෙන් કૃතිමයි. ඒකේ වෙන්නේ Tamanගේ ඉවසීමේ ශක්තිය අඩු වෙනවා, දැරීමේ ශක්තිය අඩු වෙලා මේ රෝගේ ඊගාව දවසට එන්නේ විලිස්සගෙන අන්ධහර පාගන તો පතුරු ගහනකොට කනතෝ මරනවා කියන්නේ. එතකොට අපි නිකම්ම වැල් ගැඩවිල්ලෙක් වගේ වැටෙනවා. එක දවසක් කාගෙන හිටියොත් ඒ තයි ඒ තාම ඒ තරමේ රෝගයකට අනිත් දවසේ එනකොට ආන්නේ නිකන් ඵලයන් මම යන්නේ ඔබ කහගෙන ආවට මම දන්නවා කියයි. හැබැයි ඊට වඩා ලොකු රෝගයක් එනකොට එදාට ටිකක් ආයෙත්තර ක්‍රම දාන්න වෙනවා. එදාට මධ්‍යම ප්‍රමාණයක දරන්න පුළුවන්. අන්තිමට මහා එකක් වුණත් දරන්න පුළුවන් වෙන්නේ පැමිණි දුක් පැනිරහයි කියන එකම තමයි. ඉතින් මේ නිසා ආනෙන්ජ කියලා කියන්නේ ඉන්ජන කම්පන අඩු කිරීමේ ක්‍රමයක්. ඒ නිසා භාවනා කරගෙන කරනකොට මේ ඉන්ජන කම්පන අඩු වෙනවයි කියන එක අද වචන දාන අසහනය අඩු වීමක් මානසික ආතතිය අඩු වීමක් දැවිලි තැවිලි වල අඩු වීමක් වෙනවනම් සාපේක්ෂව මේ මොකද්ද කියලා හොයන්න යන්නත් එපා මේක මම මෙතෙන් දැරි තියෙන මට හෙට මේක ලැබෙන්න ඕන කියන යන්නත් එපා ඕක උණයි කියලා විල්ලෙජ් යන හෙට වෙනකොට සම්පූර්ණයෙන්ම තුච්ච පාහර තත්ත්වයට අපි වැටෙන්න පුළුවන් ඒක ගැන අපේක්ෂා කරන්නත් එපා නමුත් මතක තියාගන්න නමුත් මේ වගේ தত্ত্ব මගේ හිතේ තියෙනවා මට තියෙන මේක ටික ටික ටික ටික ඇසුරු කරලා ඇසුරු කරලා කොයි කොයි අවුල් සහගත තත්වෙත් කොයි සංකරතාතියෙදිත් මට මේකට යන්න පුළුවන්කම හම්බුනොත් එහෙනම් සාසනයක් වැඩ වෙනවා. අභ්‍යන්තර සාසනෙත් වැඩෙනවා බාහිර සාසනෙත් වැඩ වෙනවා. ඉතින් මේකම තව පැත්තකින් හැබැයි හරියම දාර්ශනික පැත්තක් මම මේ කියප එකත් මම කියන්නේ දේශි වැඩක් කියලා. කාත්ම කලින් ටික බණ අහපු නිසා උත්සාහ කරන්න නිසා පුළුවන් පුළුවන්. ඊගාට සර්වචාන්සි සඳහන් කර තිනවා යං කිච්ච දුප්ප සම්භෝති සම්බන්තං නිශ්චිතස්ස පච්චාකය. චලිත පසය. බුදුජානනාංශයේ දෙන්ටි කියනවා නිශ්චිතස්ස චලිතං. අනිශ්චිතස්ස චලිතං. යම් කිසි කෙනෙක් මට මේ අමාරුයි මට හැරමිටියක් ඕන මට එල්ලෙන්න යමක් ඕන මට රක්ෂණ සංස්ථාවක් ඕන මට බැංකු කිනුමක් ඕන කියලා මොකක් හරි අපි එල්ලෙනවනේ. අපි එල්ලෙන්නේ ඔය සමාජික වශයෙන් ඉන්නවා, දේශපාලන වශයෙන් ඉන්නවා, සමාජයක් වශයෙන්. මොකේ හරි එල්ලෙන්නේ නැත්නම් අපිට තේරෙන්නේ අපි නිකන් මේ ලෝකෙට අයිති නැති කෙනෙක් වගේ අපිට ලොකු මේ අසන්න ගතියක් දැනෙනවා. ඒ නිසා අපි අපිට එල්ලෙන්න දේවල් ගොඩක් අපි ඉන්නකම් විශේෂයෙන්ම අවුරුදු 50ක් යනකම් 60ක් යනකම් එවුවා හදන එක තමයි කියන්නේ. බුදුචාන් සදාහන් කරලා තියෙන්නේ නිශ්චිතස්ස චලිතං හෝති. යම් කිසි කෙනෙක් මොකක් හරි එල්ලුනොත් ඒ කාන්තේ මෙයාට සැලෙන්න වෙනවා. ඒ දවසවල අපිට ආර්ථික විද්‍යාව ගන්නකොට කිව්වේ අපි ඇමරිකනු ආර්ථිකය නිශ්චිත කරගෙන ඉන්නවනම් ඇමරිකාට කිවිසුමක් කරනකොට අපිට ඉම්ප්‍රීසාව හැදෙනවා. වෙන කරන්න දෙයක් නැහැ නේද? ඉතින් ඒකෙන් ඔක්කොම තීන්දුව වෙන්නේ. ඒ නිසා කාගේ හරි මත විශ්වාසයේ ලැබුවොත් නිශ්චය කියලා කියන්නේ ඇසුර කියන එක කවුරු හරි ඇසුර කර මට මෙයා නෑ බෑ කියලා හිතනොත් චලිනේ එන්නේ එතනින්මයි. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. කාගවත් ගැනවත් අපේක්ෂාවක් නැත්තම් නැත්තම් කාය ගැනවත් හඳා පැවැචීමක් නැත්තම් එයාට චලනයක් නැහැ. ඉතින් මේක සම්පූර්ණ ලෝකේ අපි දන්න ක්‍රමයට වෙනස් විදියක් මේ ਸਰවඥයන් සඳහන්. අපි හිතන්නේ මේ චලිතයක් වෙච්ච වෙලාවට දරන්න කියන්නයි අපි මේ රක්ෂණ සංස්ථාවක්, බැංකු ගිණුමක්, දුවදරුවන්, වස්තු භෝග, නිශ්චල චංචල, කම්පන නිශ්චල චංචල දීපල රැස් කරගන්නේ අපිට අමාරුවක් වෙච්චාම අපිට මේකෙන් සරණක් වෙයි. එහෙම නැත්නම් මේ සැලීමක් දරා ගන්න බැරි තැනක් આવත් ඒගොල්ලෝ අපිට පොඩ්ඩක් උදව් කරයි කියන එක තමයි අපි ලෝකයේ ආර්ථික විද්‍යාඥයෝ අපිට පෙන්වන මූලධර්ම. සමාජ විද්‍යාඥයෝත් ඒක තමයි කියන්නේ. දේශපාලනඥයෝත් ඒක තමයි කියන්නේ. නමුත් සරුවචනසේ එක්කෙනෙකුටත් අභියෝග කරන්න කියනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස චරිතන් නැති කවුරුවත් ගැන කිසිම අපේක්ෂාවක් නැති අනිශ්චිත භාවය එහෙම නැත්නම් එකලා ජීවිතය එහෙම නැත්නම් උද්දකලා මෙහෙම ඉන්නවනම් කිසි කෙනෙක් කාට මොනවා වුණත් අවශ්‍ය නම් සැලෙන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් නමුත් මේ මුල්ම පදයේම ගෝකමාරු තේරුම් ගන්න. ඒ නිසා අපිට දුක එනවනම් එන්නේ කොතනක හෝ අපි අපිට උදව් කරයි කියලා විශ්වාසයේ ලැබුව තැනින් තමයි දුකේ. එimhe විශ්වාස තබන්න නැහැ කියලා කල්ැතුම දැනගත්ත එකනට දුක් නොවෙනව නෙවෙයි. නමුත් එයාට අනේ මම මේ මෝඩකමක් කරගත්තේ කියලා තැවෙන්න වෙන්නේ. ඒක පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ගුරුමේ. අපි අදිශ්‍යයකට කරදරයකට කියලා ඉවරලා මේ මණිකක් හරි රත්තරන් බඩු ටිකක් අරගෙන ඕක පෙට්ටකමක දාලා තියාගෙන හිටියොත් මේ කලබලයකට අමලියකට උකසකට තියලා හරි කයක් හරි ගන්න පුළුවන් කියලා ඉතින් අපි ඒක රහසේ තියාගෙන ඉන්නවා අල්ලපු ගෙදෙට්ට කරදර වුණාට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ එහෙම අරසා කරලා නෑ. මම එහෙම නේ මට මණිකක් තියෙනවා. මට රත්තරන් තියෙනවා කියලා. අපි ඒක තියාන ඒක ගැන ලොකු විශ්වාසකින් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට අමලියක් උණයි කියලා කියමු. ඒ මනුස්සයා ගිහිල්ලා මේ හොරෙන් මිටු මොලවන ගිහිල්ලා උකස්තියෙන් දාන ගිහිල්ලා කියනවා මෙන්න මේ රත්තරන් ටික තියාගෙන මට මේකට සුසුසු ගානක් උකහට දෙන්න කියලා. ඒකට ඒ මනුස්සයා උරගාල බල්ලා කිව්වොත් මේක රත්තරන් නෙමෙයි මේක රෝල් ගෝල් කියලා. දැන් තිබුණ අමලියට වැඩි අමලියක් නේ දැන් සිද්ධ වෙන්නේ. දැන් මෙතෙක් කල ගත්තෙත් වත්තරන් වලට ගෙවන ගාන ගෙවලා. හැබැයි අරගෙන තියාගෙන ඉඳලා තියෙන රෝල් ගෝල්ඩ් එක. ඒතකොට තියෙන අමලියට හපන් මේ වෙච්ච එක. එහෙම නැත්නම් මණිකක් කියලා රැකගෙන ඉඳලා තියෙන මෙතෙක් කල ප්ලාස්ටික් කෑල්ල. හැබැයි හොඳට ගෙවලා තියෙනවා. රැකගෙනත් ඉඳලා තියෙනවා. අමලියකේ තමයි තේරෙන්නේ. ඒ වගේ තමයි අපි මේ බලාපොරොත්තු තිබ්බ සෑම දෙයක්ම. බුදුන්සේ සඳහන් කළ තුන මේ මහා මේරු පර්වතයත් සම්පූර්ණයෙන්ම අංශුවක් නැහැ කපුරු පුච්චපු දැනට යනකම් සුන්නත් දූලි වෙනවනම් අපි මේ බලාපොරොත්තු තියෙන දේවල් ගැන කුමන කතාවද කියලා. එහෙව් එකක් තියෙන අපි මේ ඒවා ගැන බලාපොරොත්තු යන සීන මවාගෙන සැලසුම් හදාගෙන එයා මට මම එයාට කියාගෙන මේ යන ගමන තිබුණට මේ නපුරු සත්‍යයේ බුදුන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ දිගට බලලයි කියලා කියන්නේ කවුරු පිළිබඳව බලාපොරොත්තුවක් තිබ්බනම් එතනින් ඔබට ලැබෙන්නේ කම්පනියක්, චංචලයක්, චලනයක්. එහෙම නැත්නම් කෙනහිල්ලක් කියලා. එහෙනම් දැන් අපි කියන්නේ ගමේ කියන්නේ අම්මා නැති කාලේ අප්පා නැත්නම් බාප්පා අතට යන්නේ කියලා. ඉතින් බාප්පා කොනිට යනවද මොකද කරන්නේ? බාප්පා කොහොමදත් ආයිජගේ බබාව කොනිට යනවා. අම්මා කියනවා තාත්තා නැතිඳ බාප්පා අතට බලයන් කියලා. අම්මට බාප්පා හොඳ වුණාට බාප්පා ආයිජගේ බබාට කැමති නැහැ. ඔය කෙනහිල්ල තමයි ජීවිතේ පුරාම තියෙන එක එක කොටුවක්වත් මේක කෙලින් කියාගන්න බෑ. කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට කෙලින් කියන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ ਸਰබලදාරි දෙවි කෙනෙක් ඉන්නවා. එයා ගැන රැඳියා. එයා පේන්න නෑ මෙහි. එයා ඉන්නේ වෙනම තැනක. උන්වහන්සේ නම් කවදාවත් වචන දෙකක් නෑ කියලා මේ ලෝකේ එක එකක්වත් විශ්වාස කරන්න බැරි හින්දානේ ඔය ਸਰබලදාරි දෙවි කෙනෙක් ලෝකෙන් පන්නලා තියෙන්නේ. මේ ලෝක ඇතුලේ ඉන්න තැනක් නෑ. ඉංගි හිටියොත් චෙක් කරලා බලතැයි ඌත් බොරුව කරන්නේ. ගුරු ගන්න බැරි නිසා ඔය ලෝකෙට දාලා තිනවා. පින්නන්නෙත් නෑ, අඳින්න යන්නත් එපා, බලන්න යන්නත් එපා, හිතන්න යන්නත් එපා. හැබැයි පූර්ණ විශ්වාසයක් තියෙනවා කියලා. බුදුහාම කිව්වා මම පේහෙන්දක් තිනවා. ගෙඩිය පිටින් ඉන්න හැබැයි මාව විශ්වාස කරන්න එපා. ධර්ම විශ්වාස කරපන්. ධර්ම විශ්වාස කළොත් ඔබ රැකගනින් මේක. එහෙම නැත්නම් ඔය රෝල් ගෝල් කැලක් තමයි අතේ තියාගෙන ඉන්නේ. ඕක රත්තරන් කියලා හිතාන හිටියට අමලියට ගියාම මේ මේ උකස් බටු ගන්න කඩේ විඤ්ඤා. ඉතින් hina වෙනවා බොක්කේ. මේ මිනිස්සු ඉනවා අපි කරවට්ටන්න කොහෙද රෝල් ගෝල් වලට රත්තරන් ගණන් කරන්නේ කියලා ඇත්තටම අර මිනිස්සු යන්නේ අමලියට තමයි. නමුත් ඔන්න වගේ තත්ත්වයක් තියෙන නිසා නිශ්චිතත්ව චලිතං අනිශ්චිතත්ව චලිතං නැති. මේක විතරයි මේ අනිත්‍යපය සූත්‍රයේදී බුදුරජාණන් කියපෙන්නන්නේ නිශ්චිතයි චලිතං හෝතේති අයමේ කාණුපසන. තමක් මත මම විශ්වාසය තිබ්බනම් ඒ විශ්වාසය තිබ්බ තැනින් තමයි මට කම්පන චංචල එන්නේ නැත්නම් heart attack කියලා කියනවා කම්පන චංචල තමයි. ඊට පස්සේ අනිශ්චිතස න චලිතති චල චලතිටි අයන් ဒ ුතියාන පසන. මම කිසි කෙනෙක් ගැන බලාපොරොත්තුවක් නැත්නම් කම්පන චංචල නොවෙනවා නෙවෙයි. ඕඩතරන් එනවා. මොකද ඒක කාටවත් දොස් කියන කෙනෙක් නෑ මේවා ඉදින් ස්වභාවයි. මේවා හේතුඵල ධර්ම වලින් වෙනමයි කියන්නේ. මේකටත් අර ඉස්සල්ලා මේකට ආනිජසප්පයි සූත්‍රය වගේ වෙනමම සූත්‍ර අඩුවානේ පහක් හයක් සර්වතැසි දේශනා කළා තියෙනවා. ඒකේ පෙන්නනවා මේ නිසිසත් චලිතං අනිසිසත් චලිතං නත්ති කියන මේ පදයෙන් අරගෙන නිවන දක්වාම පෙත. දැන් මෙතන පෙන්ලා දෙලා තියෙන මාතෘකා පමණයි. ඒකෙදි කියනවා නිසිසස්ස චලිතං යමක් ගැන අපේක්ෂාවක් කරුවා නම් අපේක්ෂාව සූම් වෙනවා. මේ ලෝකේ තියෙන හැම බලාපොරොත්තුක්ම බලාපොරොත්තු සූම් වීමෙන් හමාරයි. ඊටු මරණොසති භාවනාදී කියනවා තරුණකම නාකිකමෙන් හමාරයි. ආරෝග්‍ය ලෙඩවීමෙන් හමාරයි. ජීවිත ඔක්කොම සෙල්ලම් මරණයෙන් හමාරයි. යස ආයස යසස ආයසෙන් හමාරයි. ඔක්කොම හමාර වෙන තැනක් තියෙනවා. ඒක තමයි යමක් ගැන බලාපොරොත්තු තිබ්බනම් ඒ බලාපොරොත්තු ඒකාන්තේ සුන්ගෙන සුළුයි. ඒක නිසා බලාපොරොත්තුවක් නැතිකම තමයි සුන් නොවන බලාපොරොත්තුව. Have an appointment with disappointment so that there won't be any disappointment කියලා කියනවා. අපි දැන් කියලා තියෙන්නේ appointment එකක් තියලා තියෙන්නේ um, disappoint නොවෙන්න කියලා හිතාගෙන ඒකාන්තයෙන්ම disappoint. ඊමණේ disappointment එකම අපේක්ෂා කරන ඊගා චිත්තක්ෂණය මොනව වෙයිද දන්නේ මම ඒකට ලෑස්ති. ඒක නා විතර ලෑස්ති මනසක් ඇති, අවදි මනසක් ඇති, ප්‍රකෘති මනසක් ඇති, සජීවී මනසෙක් මුළු ලෝකෙම නෑ. නෑ මට ඌව බලන්න ඕනේ නෑ, මගේ දරුවා බලાવી, මගේ ආණ්ඩුව මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක බලાવી මගේ බැංකු ගිණුම බලાવી මගේ සොලිසිටර් ඇවිල්ලා බලાવી කියලා බලාගෙන හිටියානම් ඒ ලොකු තාන්චි ඉන්න කාලේ කියනවා ඒ ආම්දුර කෙනෙක් ඔය කවුරු වුණා කිව්වත් හරියන්නේ නැහැ කියපු නිසා හොරෙන් විනයට ගැලපෙන්නේ නැති උනාට සල්ලි මල්ලක් එකතු කරා. එකතු කරලා ඉවරලා අන්තිම වෙනකන් කිව්වේ නැතිලු කාටවත් කොට්ටේ අර තියාගෙන ඔබ ලෙඩ වෙලා වගේ කොට්ටේ බදාගෙන ජීවත් වෙනවා. කොට්ටයට සල්ලි මල්ල තියෙන ඉඳලා. ඊපස්සේ අන්තිම වෙලාවක් ආපු වෙලාවේදී මම ගෝලයට කිව්වලු මෙහෙමයි මෙහෙම එකක් තියෙනවා නැති වුණාට පස්සේ ආදාන කටයුතු කරපන් ඊට ටික කරගන්න කියන. කිව්වට මොකද හාමුදුරුවෝ මැරුන්නේ නැති. ගෝලයා ගිහලා පිස්තෝලයක් ගෙනලා මරලා සල්ලි ටික ගත්තා. මැරුණා නම් හරි වැඩේ ගේම ලස්සනට යනවා. මැරුණ නැති වුණාට පස්සේ ගෝලයා බැලුවා දැන් මේ නාකියා මැරේ දැන් නාකියා මැරේ දැන් මැරෙන්නේ ලේසි වැඩේ තමයි පිස්තූලයක් ගෙනලා මරලා මොකද දන්නවනේ මෙච්චර ගාණක් අතේ කියලා ඉතින් ඒ නිසා අපි විශ්වාසයේ තිබ්බනම් කොතනකාරී උතරින් තමයි එතනින්මයි කඩාගෙන එන්නේ ඉතින් මේ නිසිතසේ චර්චන අනිසත චලිතන් නැති චලිතේ අසති පස්සද්දී අර ඉස්සලා කියපු ආනන්ද සප්පායට කියනවා ඒ චංචල කම්පල නැති හිත තමයි පස්සද්දී කියලා කියන්නේ සංහිඳියාව කියලා කියන්නේ මේක තමයි කායික මානසික සුවය කියන්නේ. අපි දහස් ප්‍රශ්න සාකච්ඡා කරා කොහොමද භාවනා කරන්න කෙනෙකුට මේ කායකට මනසකට ඒ නිරෝගී බව ලැබෙන්නේ කියලා. මේ නිරෝගී බවට සාක්ෂි වෙන චෛතසිකය තමයි පස්සද්ධිය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය බොජ්ජංග පිරිත්වල මැදට තියලා තියෙන නිසා අපි බොජ්ජංග පිරිත් නිතර කියනවා කායික මානසික සුවය සඳහා. පස්සද්ධිය එන්නේ ප්‍රීතියත් සුඛයත් පස්සද්ධියත් සම සම විදියට යන චෛසික ධර්ම. ඉතින් ඒක යන්න එකයි ඕන කරන්නේ මේ කම්පන චංචල අඩු කරන නිසා හුස්ම ගන්නවා කියන්නේ කම්පන චංචල. හුස්ම ගැනීම නතර වෙනකොට පස්සද්ධිය. නමුත් එතකොට ඒක දන්නේ නැති කෙනාට ඒකම බයක් වෙනවා. ඒක නැති කරන්නයි මේ පණ කියන්නේ. යම් තැනක කම්පන චංචල තැනක ඉඳලා නිස්සද්ද තැනකට ගියා නම් හිත ඒකෝදි වුණයි කියලා කියනවා. සමතයකටපත් වුණයි කියලා කියනවා. සමාධියකටපත් උනායි කියලා කියන. ඒපත් වෙනකොට අර කම්පන චංචල විඳමන කම්පන චංචල ආධිනව දන්න කෙනාට අලුතෙන් බණ කියන්න ඕනේ. ආ මේ ප්‍රතිපදාව හරි. එnde ende ende කම්පන චංචල අඩු වුණා. ආයෙකට ඕනේ නම් දැනගන්න පස්සද්දි කියලා නමක් දාලා තියෙනවා. නැති වුණාට පස්සද්දි කියලා දෙන්නේ නැති වුණාට ආනිසංශය එතනම ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ නිශ්චිතයක් නැතුව කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ හුඟ දෙනෙක් ඔය ත්‍රිසරණය පිළිබඳ තියෙන ශ්‍රද්ධාව නිශ්චිත කරගෙන තමයි භාවනා ජීවිතයට බහි. නෝ රහත් වුණාට පස්සේ ආට අසද්දෝ කියලා කියනවා. කිසිම සද්ධාාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම සරුවචන සඳහන් කරලා තියෙනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා භගේවා ධම්මෝ. අහන්නේ බලු ආසාවෙන් ඉගෙන ගන්න ධර්මයක් ඔබට අතාරින්න. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ නිසා අපි හිතුවොත් මේ ධර්මය ඉගෙන ගැනීම පින් කරන වැඩක් කියලා. එහෙම නැත්නම් ලොකු ඥානයක් ලොකු දිනුවක් කියලා ඉතින් බුදුන් ශාන්තිපද කියනවා. ඒකත් ඒ පොදියත් අතෑරපු දවසේ තමයි ධර්මයෙන් උපරිම වැඩේ වෙන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ බුදුන් වහන්සේ ගැන විශ්වාසය තියන්නත් එපයි කියලා තියෙනවා. විශ්වාසය කියලා කියන්නේ ඒකෙන් තැනකටපත් වෙන්න බෑ. පටන් ගන්න පුළුවන්. බුදුන්ගේ ශ්‍රද්ධාවෙන් පටන් ගන්න පුළුවන්. නමුත් ඉවර වෙනකොට අසත්තාවක් ඉතුරු වුණොත් බුදුහාමුදුරෝ ශාස්ත්‍රුන් වහන්සේනමක් වෙන්නේ සතර බලධාරී දෙවියන් වහන්සේනමක් වෙනවා. ඒ නිසා අපි මේ කරන්න ධනෙම පසද්ධිය හරහා කම්පරිදන්තර අඩු කරලා යම් කිසි කෙනෙකුට මේ පසද්ධිය ජීවිත කාලය තුළද අත්දැක ගන්න පුළුවන් නම් චිත්තක්ෂණයට අත්දකින්න පුළුවන් නම් පස්සද්ධියා සති නැති නොහෝතියා කාටවත් ගැති වෙන්නේ නැහැ. පස්සද්ධිය අපි ගත්තොත් මත්‍රවියෝලින් යා මත්‍රවියට නැතු වෙනවා. අපි පස්සද්ධිය ගත්තොත් කුඩු ගහලා කුඩු වලට නැතු වෙනවා. අපි පස්සද්ධිය ගත්තොත් කෙනෙකුට ආදරය කරලා ඒ ආදරයට නැතු වෙනවා. මේ පස්සද්ධිය භාවනා වෙන පස්සාදී දෙවෙනි හේතුවක් හෝ සාධකයකින් නෙවෙයි සිද්ධ වෙන්නේ හේතු සාධක වලින් දුරවන් වෙච්ච තරම. එතකොට ඉනේ පස්සාදී තියෙනවා නතු භාවයක්, බැගෑ ගතියක්, දාස භාවයක් නැහැ. කාටක නතු වෙන්නේ ඒ නතු වෙන්න ඕනේ නෑ මොකද එයා දන්නවා නතු වුණොත් ඒ නතු වෙච්ච තැනින් ඇසුරකට නැත්නම් අපි කිව්වොත් එහෙම නිස්සරයක් ගත්තොත් ඒ නිස්සෙන් තමයි බාධා පැමිණෙන්නේ දුක් කරදර පැමිණෙන නිසා පසද්දියා සති නැති නොහොති නැතියා අසති ආගති ගති නොහොති Tamanට තියෙනවා නම් මේ අරය සන්තෝෂ කරන්න ඕනේ මේ මූල ධර්ම රකින්න ඕනේ මම මේ දේ රකින්න ඕනේ කියලා එයාට ගොඩාක් වාද විවාද එන්න පටන් ඒ පැත්ත මේ පැත්ත කියලා දෙකක් එන්න පටන් ගන්නවා පසද්දියට ගියාට පස්සේ ඒ පැත්තක් මේ පැත්තක් දෙකක් නෑ නතු වෙන්න දෙයක් නෑ කවුරක්වත් අරස කරන දෙයක්වත් නෑ කාටවත් හානි කරන දෙයක්වත් නෑ නිසා ආගති ගති යෑමක් කීමක් එයාට අවශ්‍ය වෙන්නේ නෑ යෑමක් කීමක් වුණත් කෙරුණත් ඒක මේ අසද්දී නඩත්තු කරන්න කරන දෙයක් නෙවෙයි. අසද්දී ඉඳගෙනම යෑමක් කීමක් කරන්න. ඒ නිසා අපි ළඟ මොනම වස්තුවක් නිසා මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි ආදි වශයෙන් මේ ඒ පැත්ත මේ පැත්ත තට්ටු මාරු කරන ගතිය තියෙන තාක්කල් ඒහිත කවදාකවත් පස්සද්ධියක් නැහැ. ඒහිත කවදාකවත් සාධාරණ විනිශ්චයක් නැහැ දෙපැත්ත පිළිබඳ සමසේ බලන්න පුළුවන් ගතියක් නැහැ. තියෙන්නේම ආතුර මනසක්. ඉතින් එහෙම ඉන්නකොට නිතරම එහෙට පයින්නවා මෙහෙට පයින්නවා දේශපාලන කට්ටි මාරු කරනවා වගේ. පිල් මාරු කරනවා වගේ ඒ හිතේ ඇතුලේ චලි මේ චපල ගතියක් හිටිනවා. ආගති ගතිය නොහොති චුතුපපාතෝ නොමෙතිආට ඊට පස්සේ ආය ජීවිතයක් මරණයක් අතර මේ මේ ජීවිතෙන් අයින් වෙනවා ඊගා ජීවිතයක් උපදිනවා කියලා චුතුපපාත මෙහෙන් චුත වීමක් සහ ඊගාගෙන ඇල්ලීමක් ඇත්තේ නෑ. එයා දන්නවා කොයි එන චිත්තක්ෂණයේ එකක්වත් අල්ලන දෙයක් නෑ. එකක්වත් අතාරින දෙයක් නෑ. පැමිණෙන දේට ලෑස්තිලා ඉන්න එකයි යම් වෙලාවක යාට තේරෙනවා නම් මේ වඩා හොඳ එක අල්ලන්න තියෙන ලොකු කෑල්ල අල්ල ගන්න තියෙන කේල් කනේ මුල් ලැබරියෙම ගන්න තියෙන ආශාව තියෙනවනම් ඉස්සෙල්ලාම වතුර අල්ලනකොට මට මල්ලන්න ඕන කියන හැඟීම තියෙනවනේ යාට පුදුම කුතුහලයක් තියෙනවා. කුයි එක වුණත් කමක් නැහැ කියලා ගත්තොත් ආගති ගති නැහැ. ඒ වගේම චුතුපපාත නැහැ. ඒ චුතුපපාත නැති එක්කනට එලවක් මෙලවක් ඒ දෙක අතර මැදක් මොකක්වත්ම නැති දෙක අතරකුත් නැත්තන කියනවා නොතන තමයි බුදුරජාණන්සේ නිවන කියලා. ඒ සේවන්තෝ දුක්ඛස්ස දුක්ඛස්ස දුක්ඛසන්තය. ඒකමයි දුකේ කෙලවර කියන්නේ. ඒක නිසා අර ලකුවට පැද්දිච්ච ඔර්ලෝසු බට්ටෙක් වගේ එකක් අපි ඒකට පොහොර නොදැමීම නිසා වයින් නොකිරීම නිසා එහෙම නැත්නම් තල්ලු නොදීම නිසා කෙමීට එමීට එමීට එමීට එමීට නතර වෙන්න කරන්න තියෙන එකම දේ යමක් නොකර ඉන්න එක විතරයි. යමක් කළොත් පමණයි වයින් කෙරුවොත් විතරයි ඔර්ලෝසු බට්ට බදින්නේ. නැත්තම් උන්චිලා පැදෙන්නේ තල්ලු දුන්නොත් විතරයි. මුදේට තල්ලුවක් අරගෙන හරි ගමන්නේ නැත්තම් තිබ්බතන කරන වාඩි වෙලා හිටියොත් ඒකේ ස්වභාවය තමයි මැද නතර වෙන එක. ඒ නිසා අපි මේ දඟලනවායි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම චිත්තක්ෂණයක් පාසා අපි දැන හෝ නොදැන ඒකට පොර දාන. ඒ ඒ ඔය නිශ්චිතස චරිතං අනිශ්චිතස චරිතං නැති කියන කතාවේ අවසානයේ තියෙන ආගති ගතිය නොහොති ආගති ගතිය අසති චුතුපපාතෝ නොහෙති චුතුපපාතෝ අසති නේවයිද නහුරං නෝබයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස කියන එක තමයි බාහ්‍ය සූත්‍රයේ අන්තිම කරන්නේ සරුවචනවා. ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒ දකින්න රූපේ බලලා එතනින් නතර කළොත් මේ රූපේ ලස්සනයි කියන්න හෝ කැතයි කියන්න ඒ රූපය මතින් ඇති වෙන කම්පන වේගය හිතේ නැහැ. ඒක නිසා නතෝතු අම්බාහිය තත් නැතේන තතෝතු අම්බාහිය නැතේන ඒ දකින්න රූපය වර්ණ ගන්නවන්න හෝ අඩු කළ කතා කරන්න හෝ ඒකට පත් උත්තර බඳින අර්ථකථන කිරීමක් උඹලග නැත්තම් ඒක දැකපමණින් නැත කරන්න පුළුවන් නම් ඔබ එතන ඉන්න ඕන කමක් නැහැ රූපේ මැරුණත් එකයි තිබුණත් එකයි ඒ රූපයත් එක්කම සම්බන්ධයක් නැහැ ඒ විදිහට රූපය පිළිබඳව උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඒ රූපේ උඹට බලපන්නේ යම් විදියකට ඒ රූපේ දිහා ඇති ඇතින් බලන්න පුළුවන් නැත්නම් ඒක පිළිබඳ දැකීමෙන් දැකීම නැත කරන්න පුළුවන් නම් ඒ රූපේ නිසා යතෝතුං බාහ්‍ය නතේන තතෝතුං බාහ්‍ය නතත්ත ඒ රූපේ උඹට හොල්මන් කරන්නේ නැහැ ඒ රූපේ සිත් බඳ ගන්නෙත් නැහැ උඹේ බයිලා කියන්න දෙන්නෙත් නැහැ උඹට බය කරන්න දෙන්නෙත් නැහැ මේ රූපේට අතිරේක වටිනාකම දුන්නොත් පමණක් ඒ රූපේ උඹ වහලා ගන්න. තතෝතුම් බාහ්‍ය නතත් නේවේදන හොරන්න ඔබේ මන්තරේ. ඔබ ඒ රූපයෙන් යමක් ආරූඪ කරගත්තේ නැත්නම් අනේ මම මේක දැක්කම මම ලොක්කෙක් කියන්න යන්නේ නැතුව නැද්දකින් මේ කොහොම හරි පුදී පාන්තර ආමංගල දැක්කලා හිතරක් කරගන්නේ නැත්නම් ඔබ එතනත් නෑ ඔබ මෙතනත් නෑ ඔබ අතරමැදත් නෑ ඒකම ඒ රූපේ තියෙන නිවන කියන්නේ ඒකයි. දුකෙන් මිදුණ කියන්නේ ඒකයි අපි හිතන්නේ නිවන් දකින්නේ දසපාරමිතා පුරාගෙන ත්‍රිේතුක ප්‍රතිනන්දි ලබාගෙන ත්‍රිපිටකේ සම්පූර්ණම ඉගෙනගෙන අරණ්‍යගත වෙලා පැවිදි වෙලා ඉතින් ඔය ක්‍රමයක් දිගට හිතාන ඉන්නවනේ ඒක නරක එකක් නෙවෙයි ඒක හොඳයි නමුත් සරුවචන්සේ පෙන්වන්නේ මේ ක්ෂණ මාත්‍ර නිවන මේ අස්පනා අපිට දැන් ලැබියගේ නිවන ගැන හිතන්නේ නැතුව බලන්නේ නැතුව දන්නේ නැතුව අඳුර ගන්න නැතුව මේ මහා ලොකු නිවන් හිතන්න බලාපොරොත්තු වුණාට කවදාකවත් කාරණාව සිද්ධ වෙන්නේ මේක අවබෝධ කරගන්න ඥාණයෙන් විතරමත් බෑ භවනා අධ්‍යක්ීම් තියෙනවා. භවනා අධ්‍යක්ීම් විතරක් තිබිලා බෑ සුතුමේ ඥාණය සීලත් උන. ඒ දෙක අතරමැද මේක ලස්සනට ගලප ගන්න හැටි ගත්තාම මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා දේශනා කරපු එකක් අද කහ කැල දෙකට කැඩුවගේ මෙච්චර විචිත්‍රව පවතින්නේ අපි කොච්චර පිං කරලා තියෙන නිසා. මෙච්චර අපිට දැනගන්න පුළුවන් නම් දේශයක් දැනගන්න පුළුවන් නම් ඒක අපි මෙතෙක් කල් කරපු මේ සීල සමාධි ප්‍රඥාවල ප්‍රතිඵලයක්. ඒකම කල්ැතු වරද්ද වරද්ද හරි බණ අපේකේ ප්‍රතිඵලයක්. ඒ මේ දෙක ගලප ගන්න අපි ප්‍රශ්න අහලා හෝ මෝඩකම් පෙන්නලා හෝ දඟලලා ගත්ත ප්‍රතිඵලයක්. ඉතින් ඒක නිසා ඒව එකක්වත් ඒ කොච්චර වැරදි කරත් අපි එකක්වත් අහක යන්නේ එnde ende ende ende ende අපි ඒ කම්පන චංචල තැන ඉඳලා නිශ්චල තැනට යනවා. මම යගේ ඉඳලා මම නැති තැනට යනවා. දන්න දේ ඉඳලා නොදන්න දේට යනවා. අඳුර ගන්න පුළුවන් තැනක ඉඳලා අඳුර ගන්න බැරි තැනකට යනවා. හුරු තැනක ඉඳලා නුහුරු තැනකට යනවා. සීමා කළ හැකි තැනක ඉඳලා අසීමිත තැනකට යනවා. ඉතින් එnde එnde එnde එnde තමයි තමන් පිළිබඳ විශ්වාසය මිස තමන් කලින් විශ්වාස තිබ්බනම් බුද්ධ ධම්ම සංඝ සීල ආදී දේවල් ඒ ඔක්කොගෙම වෙන්න ඕන කෘත්‍ය හමාර වෙනකොට කැහැලුණයි කියලා කිසි බය වෙන්න දෙයක් නැහැ කටයුතු සම්පාදනය වෙනවා තමන්ට හොඳටම තේරෙනවා මේ මගේ මනසෙම බුදුබවම තියෙනවා. මගේ මනසෙම පෘථග්ජනකමක් තියෙනවා. ඉතින් මම පෘථග්ජනකමෙම අල්ලලා හිටියොත් මම පෘථග්ජනෙක් වෙනවා. ඒ බුදු පැත්තට යන්න පටන් අරගත්තොත් එක සැරේ යන්න බෑ. හැපි හැපි හැපි හැපි. ඒ පැත්තට යන්න පුළුවන් තියෙන ඉඩේ අපි දෙන්නේක වෙනසක් නැහැ. අරයට වැඩියෙන් ඉඳ තිනවා මෙයාට වැඩියෙන් ඉඳ තිනවා කියන එකක් ඇත්තේ නැහැ. ඒකට හේතුව ඒකට නැවත නැවතත් නැවත නැවතත් සෙදී පැහැදී යෙදී කටයුතු කරනවා නම් සාමාන්‍ය දේශනා නැත කරමින් කිය တဲ့ අපි වරද්දාගත්ත ටික තමයි අපිට ගුරුවරෙක් වෙන්නේ. අපි හරි ගියයි කියලා හිතන හැම එකක්ම අපි නොමගරිනවා. ඒක ඇත්තටම වැරදිල්ලක් වෙනවා. අපිට වැරද්දාගත්තයි කියලා අපි හිතනවානේ ඒ චීදිත් අපි අතහැරියේ නෑනේ. අපි තාමත් භාවනා කරනවානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඊගන්නේ මේ හැටියට ඒ වැරද්ද වැරද්දක් විදිහට කියන්නේ ඒක හුරතලයක් කියලා කියන්නේ. මේ ධර්ම කියන බොහොම ගැඹුරු දෙයක්. අපි මේක විනෝදාංශයක් කරගන්න ගියාම අපිට වෙන හැම වැරද්දක්ම හුරතලයක් කරගෙන අම්මා තමන්ගේ පොඩි එකා මොන જાතික කක් අක්කරියක් ආවත් අම්මා ගෑකට චූ කරත් හුරතලයක් විතර මේ ගණන් ගන්න දෙය. ඊට වැඩි බුදුරජාන් වහන්සේ අපි කරන හැම වැරද්දකම අපි පාඩමක් ගන්න ඉදිරියට යනවනම් ඒකට ධර්මයේ වැරදි නෑ ඒක නිසා. Brahmacharya ජීවිතේ වැරද්දක් කියලා දෙයක් නෑ. ඔක්කොම අතපසු වීම වෙනවා අත්තර දිහිත වෙන ඔක්කොම සමාව දෙන්න පුළුවන් යෝගාවචරයන් අතර තිබිය යුතු ජන විඥානයේ කෙරේ තිබිය යුතු ලක්ෂණ තමයි මේ අපේ තිතින හැම දෙයක්ම හුරතලයක් විතරයි ඔය එක්කෙනෙක්වත් කාටවත් හිංස කරන්න කරන දේවල් නෙවෙයි ඒ නිසා අපිත් ඒවා කරගෙන ඇවිල්ලා තිනවා අපිට ඕවත් කරන්නත් වෙනවා ඒ නිසා හැම කෙනෙක් මේක බෙදා හදා ගත්තොත් ඒ සාර සමග්ගානන් තපෝසුකෝ කියන ගතිය එන්න පටන් ගන්නවා ඒක ඔය අපි දන්න ඕනේ ලේනාකමකට වැඩි වැඩි හැම ලේනකමක්ම දඩයක් ඇණයක් අක්කාවක්. ධර්මයේන ඥාතිත්වය ධර්ම ඥාතිත්වය ගත්තාම මොන්න තාලෙන්වත් වෙනස් කරන්නේ බුදුරජාණන්සේ කිසිම පමාවක් නැතුව රෙජිස්ටර් කර ගන්නවා සාක්‍ය පුත්‍ර කියලා. නැත්නම් සාක්‍ය දීලා කිසිම පැකිලියොන වීසා දෙනවා පට ගන්නවා. අපි යන්න බෑ අපි කියනවා නෑ නෑ අපි අඩු කුලේ අපි මේ පවුල් කරනවා අපිට පස් පවු නෑ දස කකුසල් කැඩිලා අනම්මනක් කියලා අපි ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙක වෙලා තියෙන ඇප්ලිකේෂන් එක දැම්මොත් බුදුරජාණන් වහන්සේගේ ආයත සලකා බලන්න දෙයක් නැහැ නිසා කරුණා කරලා ඒ බුදුහාමරගේ පැත්තට ඒ පැත්තට තල්ලු වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් කිසියම් කෙනෙක් ගැන විශ්වාසයක් තියෙන එකක් නැහැ. ඔ කිසිම ආයතනයක් ගැන කිසිම මුදලක් ගැන කිසිම ලාභය සත්කාරය සම්මානයක් ගැන අනේ එතකොට බුදු රැස් විදෙන්න පටන් ගන්නවා. එනිසා මේ සෑම කෙනෙක්ම කරන මේ ප්‍රයත්නය හරහා ඒ බුදුරජාණන්ට මිත්‍රපාක්ෂික ධර්ම තව තවත් දියුණු වේවා. සතර පාක්ෂික ධර්ම අපෙන් දුර වෙලා ඒ සත්‍ය වාවා අවබෝධ කිරීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය සාදු සාදු සාදු